නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවට අදාළව කරුණු කාරණා ටික එතනදී ආශ්‍රව ධර්මතා පිළිබඳව හැඳින්වීමක් කරගෙන ආශ්‍රව ඇති වුනේ මොන හේතු මතද කියන එක විස්තර කරගෙන යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය කරනවලා යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් දෙතල දක්වලා ඊට පස්සේ දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව ටික දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතුයි දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව ටික දර්ශනයෙන් ප්‍රහාණය කිරීම සඳහා ඇතිවන යෝනිසෝ මනසිකාරය පිළිබඳවයි කතා කරන්නට ගියේ. ඒක මොන ධර්මතාව ටිකද යෝනිසෝ මනසිකාර කළ යුත්තේ කියලා අපි කතා කළේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අපි යම් හැඳින්වීමක් කරගත්ත ගිය වාරයේදී දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය පිළිබඳව එතනදී අපි පැහැදිලි කරගත්ත දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය සහ දුක්ඛ සත්‍ය නිරෝධ නිරෝධ සත්‍ය සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන කාරණා ටික පිළිබඳව අපි වෙන්වෙන් වශයෙන් දැනුමක් ලබා ගත්තා. ඊට පස්සේ ඒකෙදී අපි රූප සටහනක් ආශ්‍රයෙන් යම් පැහැදිලි කිරීම ටිකක් කරගත්තා. මුලින්ම මතක් කළා රූප සටහන් කියන එක මම ඇඳලා දක්වලා බුදු පාඩම නෙමෙයි නමුත් මේ කාරණාව විස්තර කරන්න හිතනකොට නිකන් හිතට ආපු සටහනක් ඇඳලා දැක්කුවේ පළවෙනිම දේ ප්‍රධානම දේ අදත් මතක් කරන මේක අංග සම්පූර්ණම දේ නෙමෙයි මේක බොහොම රළු වශයෙන්ම ගහලා දක්වපු සටහනක් කියන එක මොකද චිත්තචෛතසික ධර්මතාව ටික නැතිනම් අපේ අවිද්‍යාවට අපිම ඇති කරගත්ත ධර්මතා ටික ඔහොම සටහනකින් ගහලා නම් කියන්න බෑ අපේ මොඩකමේ තරම. ඉතින් ඒක නිසා බොහොම අලුම මට්ටමින් හැදිරි කරගන්න අවශ්‍ය බොහොම ගොරෝසුම මට්ටමින් තමයි මේ සටහන ගහලා දක්වලා තියෙන්නේ. එතකොට මේකෙදී අපි ගියසරේ සාකච්ඡා කළා කරුණු ටිකක් ඒ ටිකත් ඇතුළත් වෙයි. නමුත් මේ ආරටත් අපි ටිකක් ඒ අනුසාරයෙන් සාකච්ඡා කළොත් හොඳයි කියන එක මතක් හිතුණා කීප දෙනෙක් මතක් කළා ඒක අපි සාකච්ඡා කරන එක හොඳයි කියලා. හොඳට එදා කීප දෙනා කියන්න ඕනද? මතකයි නේද? මතක් කරන්න කාරණා කීපයක් තිබුණා මේ අනුසාරයෙන් එකක් තමයි අනිත්‍ය ප්‍රතිසංයුක්ත බව නැතිනම් අනිත්‍ය ගැන හැඳින්වීමක් කරන්නේ කොහොමද කියන එක මේ අනුසාරයෙන් ඊට පස්සේ අනිත් ටික අපි එදා කතා කරා කර්මය පිළිබඳව ඒ පිළිබඳව විස්තර කරගත්තොත් මේක ටිකක් යම් තරමකට දැනගත්තොත් ටිකක් පැහැදිලි කරගන්න පුළුවන් මේ සිද්ධියම කියලා හිතුණා මේ කාරණා ටික සූත්‍රයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරමු කියලා කිව්වා. එතකොට මූලික වශයෙන්ම මම හිතනවා මේකෙදි දැනුමක් ඇති කියලා අහ රූප චක්කු විඥාන පිළිබඳව චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ කියන එකයි මුලින්ම දැක්වෙන්නේ මෙතනදී ප්‍රධාන වශයෙන්ම අපිට මේ දර්ශනයේ තුල දැනගන්න අවශ්‍ය වෙන දේ තමයි මාර්ග සත්‍ය විදිහට මාර්ග සත්‍ය වැටිලා තියෙන්නේ නිරෝධ සත්‍ය දිශාවට එහෙම නැතිනම් සලායතන නිරෝධයේ නිවනයි කියන දිශාවට ඒක නිසා තමයි වත්තුනානත්තේ ඥානෙ විස්තර කරනකොට ප්‍රතිසම්පදානන්තදී ඇහැ ගැන ව්‍යවස්ථාපනය කරන්න, කන ගැන ව්‍යවස්ථාපනය කරන්න, නාසය, දිව, ශරීරය ගැන ව්‍යවස්ථාපනය කරගන්න හැටි, මනස ගැන ව්‍යවස්ථාපනය කරගන්න හැටි උගන්වන්නේ. ව්‍යවස්ථාපනය කරගන්නවා කියලා කියන්නේ ඒ ගැන පිහිටා සිටින විදිහට හොඳට ලක්ෂණ වශයෙන් ඒක ස්වභාව වශයෙන් හොඳට හට ගැනීම වශයෙන් හිතලා දැනගන්න එක. දැන් මේ කතා කරන්නේ අපි සම්පූර්ණම ලක්ෂණ වශයෙන් ඇති කරගත්ත ලෝකය. ලක්ෂණ වශයෙන් ඇති කරගත්ත ලෝකය කියලා කිව්වේ හැමදම අහන දෙයක් ඇහෙන්තරව රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින්තරව වෙනත් දෙයක් ගැන හිතන්න පුළුවන්ද? මුළු ලෝකයම ඇති කරගෙන තියෙන ওই ධර්මතාව ටික. ඒ කියන්නේ මේ ආයතන පහකින් නැති කරගත්ත ටිකක් උඩ තමයි අපිට මුළු ලෝකයක් ගෙනත් දීලා තියෙන්නේ. ඒක නිසා ඇහැ පිරිසිඳ දකින්න කිව්වා චක්කුන් අධ්‍යත්තං වත්තේති ඇහැ ආධ්‍යාත්මික දෙයක් කියලා දැනගන්න කිව්වා. අවිජ්ජා සම්භූතං කම්ම සම්භූතං ආහාර සංතණ්හා සම්භූතං ආහාර සම්භූතං වත්තේති අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිබ්බති ලක්ෂණ ඉක්මනට කීම. ඔන්න ඔය කියන කාරණා ටික මතයි ඇහැ ඇති කලේ කියලා. එතකොට මේ සටහන අනුසාරයෙන් හිත තියලා බලන්න ඇහැ කියන එක කොහොමද හැදුනේ අවිද්‍යාව සම්පස්යෙන් හැදුනේ කියන එක ඒ වගේම ආධ්‍යාත්මික ධර්මයක් උනේ කොහොමද අවිද්‍යාවෙන් හදපු දෙයක් උනේ කොහොමද? කර්මයෙන් සකස් කළ දෙයක් උනේ කොහොමද? තණ්හාවෙන් සකස් කළ දෙයක් උනේ කොහොමද? ආහාරයෙන් සකස් වුණ දෙයක් උනේ කොහොමද කියන එක හිතලා බලන්න ඕනේ. මොකද ඒක තමයි විදර්ශනා භූමිය. අපිට චතුරාර්ය සත්‍යයේ ව්‍යවස්ථාපනය කරගන්න තියෙනවා කියන්නේ චතුරාර්ය සත්‍ය ව්‍යවස්ථාපනය කරගන්නකොට අපි කතා කළා සමුදය සත්‍ය ප්‍රහාණය වෙන විදිහට දුක්ඛ සත්‍ය සාක්ෂාත් කටයුතුයි නැතිනම් දුක අවබෝධ කළ යුතුයි දුක අවබෝධ කළ යුතු වෙන්නේ සමුදය සත්‍ය ප්‍රහාණය වෙන විදිහට ඒකට තියෙන ප්‍රතිපදාව කිව්වා ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨිය එතකොට සම්මා දිට්ඨිය ඇත්ත ඇති හැටියට දකින බව අපිට ඇති කරගන්න වෙන්නේ කොහෙද? වැරද්ද ඇති තැන. වැරද්ද තියෙන්නේ කොහෙද? අපේ ජීවිතයේ වැරද්ද කියන දේ යෙදෙන්නේ මේ ස්පර්ශ ආයතන 6 පරිසරණය කරන මොහොතට. දැන් හරිදී දෙන්න වෙන්නේ ස්පර්ශ ආයතන 6 පරිහරණය කරන මොහොතට ඇති ධර්මතා ටික ගැනයි හරිතේ දෙන්න වෙන්නේ. ඒක නිසා තමයි ස්පර්ශ ආයතන 6 ව්‍යවස්ථාපනය කරගත යුතුයි කියලා නැතිනම් ඒ ගැන අවබෝධ කරගත යුතුයි කියලා එන්නේ. ස්පර්ශ ආයතන 6 කියලා කියන්නේ දුක, දුක්ඛ සත්‍යයට අදාළ තැන. එතකොට මෙතන ඇහැ රූප චක්කු විඥාන කියලා තියෙනවා කොහොමද ඇහැ අවිද්‍යාවෙන් හැදුවේ? ඇහැටි කරන්න හේතු වුණ අවිද්‍යාව එදා දවසේදී අපි සාකච්ඡා කරපු නිසා දැනුමක් තියෙනවා. මෙතන අපි කිව්ව නිකම්ම ඇහැ හැදුනේ නැහැ. කුමක් නොදන්න නිසාද ඇහැ හැදුනේ මොකකට ඕන විදිහටද? ඇහැ හැදුනේ හැම වෙලාවකදීම මෙතන මේ පැත්තෙන් එන ධර්මතාවයේ පිළිබඳව නොදන්නාකම නිසා මෙතනින් සංඛාරය නැතිනම් කෝපය එක්තොත් හැමදම අහුවෙන කෝපය නිසා කෝපය ඇති බවට හම්බෙනවා තියෙන කෝපේ විඳින්න පුළුවන් කියන ලක්ෂණය ගෙනල්ලා දෙන තැන කිව්ව සංඛාරය කියන තැන. හැමදාම කෝපය ඇති බවට ගෙනල්ලා දෙන්නේ මෙතන. කලින් ඉඳලා තිබුණු පරණ කෝපය අනාත්ම වර්ණ සටහනක් ඇති තැනක කෝපය ගෙනල්ලා දුන්නේ මනසේ ලක්ෂණය. ඒ කෝපේ නිකම්ම නෙමෙයි මෙතනින් ගෙනල්ලා දුන්නේ අනාත්ම වර්ණ සටහනේ මේ මොහොතේ එළියේ තියෙන කෝපේ තමයි දැනගත්තේ. මෙතන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි කෝපේ ඇති බවට හම්බෙන බව අනිත් එක ඇති කෝපේ නැස් කරගන්න බව. තේරුණාද? මෙතනදී කාරණා දෙකක් තියෙනවා. එකක් කෝපය ඇති බවට මෙනෙහි කරන බව, අනිත් එක තියෙන කෝපය රැස් කරගන්න බව. ඒ කිව්වේ අනාත්ම වර්ණ සතහනක් නැතිනම් ආලෝකයක් ඇති තැනකදී මේ ආලෝකය ඇහැට පතිත වෙනකොට ඒ ආලෝකය ආරම්භය ආලෝකෙ පතිත කරගන්න ඇහැ වැය වෙලා ආලෝකෙ වැය වෙලා ඇහැට පතිත වෙන්න. මේ දෙක වැයගුණු තැනකදී හැම වෙලාවකදීම හිතේ ඇතිවෙන වේදනා සංඥා කියන ධර්මතා දෙක දැනගන්නවා. දැනගත්ත දෙයට හිතනකම හිතනකම මොකද්ද? Tamange ලක්ෂණය. Taman රැස් කරගෙන ඉන්නවා නම් කෝපය කියන බව. කෝපය කියන මේ වර්ණ සතහනට Tamange හිතේ තියෙන කෝපය කියලා රැස් කරගත්ත ලක්ෂණය නම් කෝප කියන බව නම් එයා දැනගන්නේ කෝප කියන බව. ඒ තුල තියෙන අලුතින් රැස් කරගන්න බවක් කියලා කිව්වේ දැන් නිරුද්ධ වුණ වර්ණ සටහන ඉතුරු නැතුව නැති වුණු තැනක එයා අතනින් හිතනවා මේ තියෙන්නේ ඒ කෝපේ තමයි. හිතෙන් දැනගත්ත කෝප බව නැවත රැස් කරගන්නවා මේ තියෙන්නේ ඒ කෝපේම තමයි. ගිය දේශනා වෙලාවේදී වතුර දුන්න කෝප් එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ දේශනාව වෙනකොට ඒ කෝප් එක තමයි මේ තියෙන්නේ කියන බව රැස් කරලා ගෙනල්ලා දෙන්න ගිය දේශනාවේ කෝප් ළඟට එනකන් ගෙනාවේ මොකෙන්ද? මනසින්. එතකොට දැන් ගිය කෝප්පේ බව මනසින් පෙන්වීම සහ අලුතෙන් රැස් කිරීම කියන කාරණා දෙකක් තියෙනවා. මේ කෝප්පේ රැස් කරගත්තා. කෝපය එළියේ ඇති බවට මේ රැස් කරගත්ත ලක්ෂණයට කියනවා රූපං රූප රූපත්ථාය අபிසංකරන්ති තී සංඛාරෝ රූපය රූපේ පිනිස අபிසංකරණය කෙරෙනුයි රූපස්කන්ධය රූප ඇහැ කියලා කියන එක රූපං රූපත්ථය අபிසංකරණති इति සංඛාරෝ සංඛාරය හැම වෙලාවකදීම රූපේ රූපේ පිනිස රැස් කරනවා රූපය රූපේ පිනිස රැස් කරනවා කියලා කිව්වේ මොකක් සඳහාද? නැවත රූපේ පෙන්වීම පිණිසමයි රූපේ රැස් වෙන්නේ. කෝපය රැස් වෙන්නේ මොකටද? නිකන් නෙමෙයි. ආය කෝපය පෙන්වන්නම තමයි. අනාත්ම වර්ණ සටහන ඇති තැනක තමන්ගේ කුණු මල්ලට මේකත් එකතු කරගන්නවා. නිකම්ම තියන්නේ නැහැ. අහුලලා පැත්තට දාන්නේ නැහැ. ඒක තමන්ගේ කුණු මල්ලටම දාගන්නවා. ඊළඟට රූපේ තේනකොට කුණු මල්ලෙන් ගන්න පරණක නෙමෙයි පරණ ඉඳලා තිබුණ ඊයේ තිබුණ දේ තමයි දැන් ගන්න. ඒක ප්‍රස් කරගත්ත මේ රූපං රූපර්ථය අභිසංකරණ තීටි කිව්වේ ඒකයි. අභිසංස්කරණය කරගන්න ඕනේ. ඊට පස්සේ දැන් මේ ඇති බවටනේ හම්බුනේ. මොකක්ද ඇති බවට හම්බුනේ? අපි හිතුවේ මොකද්ද? කෝපේ එළියේ තියෙන දේ හැටියට හිතුවා. එළියේ තියෙන කෝපය ගැන දැනගත්තා. දැන් රූපය සංදේන මොන දැනුම ආවා අපිට. එළියේ තියෙන කෝපය. එළියේ තියෙන දේ විඳින්න පුළුවන් විදිහට මොකද්ද වෙන්නේ? ස්පර්ශ ආයතන පහ හදනවා. එළියේ තියෙන බවට අපි කිව්ව මොකද්ද? භවය. එළියේ තියෙනවා සතර මහා ධාතුවේ තියෙනවා කියන භව මොකද්ද හැම වෙලාවකදීම? භවය. එතකොට භවය තමයි මේ මෙතන ඇති බවට හම්බෙන එකේ ලක්ෂණය එළියේ තියෙනවා කියලා හිතන සමේ ලක්ෂණය තමයි භවය. භවපච්චය ජාති ඒ මොහොතේම ජාතිය හැදලා තිනවා ස්පර්ශ ආයතන පහම හදන බව. දැන් ආපහු එන්නේ මෙතෙන්ට. ඇහැ හදන බව එන්නේ. දැන් ඇහැ හදන්න හේතු වුණ හේතුව මොකද්ද? අවිද්‍යාපච්චය සංඛාර. අවිද්‍යාවෙන් හැදී මොකක්ද අවිද්‍යාව? මෙතන නිරුද්ධ වුණ නොදන්නාකම නිසා අවිද්‍යාවෙන් ඇහැ හැදුවා. දැන් ඇහැ කියන එක අවිද්‍යාව අවිද්‍යාව සම්බූතම්. අවිද්‍යාවෙන් හදපු දෙයක්. ඇහැ හදන්නේ හැම තැනකදීම අවිද්‍යාව සම්පස්සේ. අවිද්‍යාවෙන්. අජත්තම වත්තේටි මුල්ම කාරණා අජත්තම වත්තේ තියෙන්නේ ආධ්‍යාත්මික දෙයක් කියලා හිතන්න කිව්වා. ඇහැ කියන එක ආධ්‍යාත්මිකයි කියලා කිව්වේ බාහිර නෙමෙයි කියලා කිව්වේ හැම වෙලාවකදීම මම කිව්ව දෙයක් ඇහෙන් තොර තමනුත් තමන්ගෙන් තොර ඇහැ දකින්න එපා. රූපේ පේන මොහොත වෙනකොට මේ මොහොතේදී තමන් කියන්නේ කොතනද? මේ දැනගන්න සිද්ධි අනිත් සිද්ධි එකක්වත් හදගෙන නැහැ මේ මොහොතේදී. අතීත හේතු ටික පවතිනවත් නෙමෙයි. බීජය වැය වෙලා බීජයෙන් පුංචි අංකුරයක් පැලවෙලා පැලේ හැදුනට පස්සේ මේ පැලේ පෙන්නලා බීජය තියනවා කිව්වොත් අපි හරිද? නෑ වැරදි. ඒ වගේ අපි කියනවා නම් පුරාණ විද්‍යා සංස්කාරය ගැන කතා කරනවා නම් ඇහැ පෙන්නලා ඒක වැරදි. බීජය නිසා හටගත්ත කිව්වට සමන්නේ බීජය කිව්වොත් වැරදි. මේ තියෙන පුරාණ විද්‍යා සංස්කාරය කිව්වොත් වැරදි. පුරාණ දේත් නෙමෙයි අනාගත දේත් නෙමෙයි වර්තමානයේ මොකද්ද ඇහැ ඇදුණු බව. ඒතකොට මේ මොහොතේ තමන් කවුද ඇහැ ඇදුණු බව. ඇහෙන්තොර තමන් දකින්න එපා. තමන්ගේතොර ඇහැ දකින්න එපා. එතකොට ඇහැ කියන එක තමන්ම වෙනකොට අජත්තන් නෙමෙයිද? අජත්තන්. ඇහැ කියන එක අජත්තන්. බාහිර බාහිරයක් හම්බෙන්නේ නැති බව පිළිගන්න හැබැයි. ඇහැ කියන එක අධ්‍යාත්මයෙන් වෙනකොට ඇහැ ආධ්‍යාත්මික ධර්මයක් වෙනකොට බාහිර සම්පෙන්නේ නැතුව ගිහිල්ලා. ඇයි ඇහෙන්තර රූපයක් පනවන්න පුළුවන් වලද? රූපෙත් එක්කම ඇහැ ඉපදිලා නම් ඇහත් එක්කම රූපෙත් ඉපදිලා නම් Taman කියන්නේ එතනම නම් දැන් ඇහෙන්තර රූපෙත් බෑ රූපෙන්තර ඇහත් බෑ ඇහෙන්තර තමනුත් බෑ තමන්ගෙන්තර ඇහත් බෑ. තේරෙන්නේ නැද්ද? හැම වෙලාවකදීම එතකොට දැන් Taman කියන්නේ ඇහැ කියන තැන බාහිරයක් හම්බෙන්නේ නැහැ යාට. ඒකවලට චක්කුම් අජ්ජත්තං වාත්තේටි. ඇහැ කියන එක ආධ්‍යාත්මික ධර්මයක් කියලා ව්‍යවස්ථාපනය කරගන්න. ඊට පස්සේ ඇහැ කියන එක අවිද්‍යාව සම්භූතම් මෙන්න මෙතන ඇත්ත පිළිසිඳ නොදන්නා කම නිසා අවිද්‍යාව සංපස්සේන මේ ඇහැ හැදලා දුන්නේ ඒ අවිද්‍යාව හේතු වෙයින් වර්තමාන ඇහැ කියන දේ ඇති කරන්න. අවිද්‍යාවෙන් තොරව කිසිදු කලකට ඇහැ හට ගැනීම නැහැ. හැම වෙලාවකදීම අවිද්‍යාව ඇති කල්ලිමයි ඇහැ හට ගැනීම. එතකොට රහතන් වහන්සේ රූප බලන්නේ නැද්ද? රහතන් වහන්සේට ඇහැ නැද්ද? ඇහැ නැත්තම් පින්ඩපාත වැඩින්නේ කොහොමද? රහතන් වහන්සේ කියන නුවණට කවදාවත් ඇහැ හම්බෙන්නේ නැහැ. කවදාවත් ඇහැ හම්බෙන්නේ නැහැ. ඇහැ හම්බෙන්නේ නැති වෙන්න හේතුව මොකද්ද? රහතන් වහන්සේ කියන්නේ නුවණ. ඒ නුවණට කිසිදු කලයක පුද්ගල භාවයෙන් ගත්ත දෙයක් නෙමෙයි අපි ඇහැ කියලා කතා කරාට රහතන් වහන්සේට ඇහැ හැක් වෙලා නැහැ නුවණින් පිරිසිඳ දැකලා තියෙනවා ඇහැ වෙනම හම්බෙන්නේ තමන් වෙනම හම්බුනොත් තමයි ඇහැ වෙනම එකක් තමන් වෙනම එකක් වෙන්නේ ඒක තමයි තමන්ගේ හැරෙන්නේ රහතන් වහන්සේට තමන්ගෙන් තොර ඇහත් ඇහෙන් තොර තමනුත් නැති වෙනකොට ඇහැ කියලා වෙනම ධර්මතාවයක් හම්බෙයිද වෙනම ධර්මතාවයක් හම්බෙන්නේ නැහැ ඇහි Nirodhe සාක්ෂාත් කරලා ඇහැ හටගන්න නැති දෙයක් බවට පත් කරනවා. කියන්නේ ඒක ගැඹුරු වෙලිස් දැන ඒ තරම ඇහැ කියන දේ හැම වෙලාවකදීම නොහට ගන්න බවට පත් කරලා එහෙම නැතිනම් ඇහෙන් මිදිලා ඇහෙන් මිදුණා කියන්නේ ඇහැ ඇති බවට හම්බෙලා නැහැ ඇහැ නැති බවට හම්බෙලා ඇහැ නැති බවට කියන්නේ ඇහි Nirodhe පැත්තෙන් මේ ඇහැ නැහැ කියන්නේ මේ මේ ඇහැ ගන්න එපා ඇහැයි කියලා. මේ ඇහැ නෙමෙයි මේ කතා කරන්නේ. මේ පේන ඇහැ නෙමෙයි. පේන ඇහැ රූපායතන ලක්ෂණය. මේ අපිට නිමිති තියෙන මේ ඇහැ අර පේන්නේ ඇහැ නෙමෙයිද රහතන් වහන්සේට අර පේන්නේ ඇහැ නෙමෙයිද කියලා අහන්න එපා. ඒකට කියන රූපායතනය කියලා. ඇහැට පේන දෙයට. ඇහැට පේන්නේ රූපයක්. ඒ රූපයට තමයි අපි ඇහැ කියලා කතා කරන්නේ ඇහැ ගැන යම් නිමිත්තක් තියෙනවා නම් ඕගොල්ලන්ට නිමිති තියෙන්නේ රූප ආයතනය ගැන. ඒකයි ඉතල කිව්වේ කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා අර තියෙන්නේ ඇහැ කියලා කණ්ණාඩිය දෙන්නකොට ඒ තියෙන්නේ ඇහැ නම් ඒ ඇහැ දැක්කේ මොකෙන්ද? ඒ තියෙන්නේ ඇහැ නම් ඒ කණ්ණාඩියේ පෙනෙන ඇහැ දැක්කේ මොකෙන්ද? ඒ දර්ශන කෘත්‍ය සිද්ධ කරේ හැම වෙලාවකදීම පෙනුම කියන දර්ශන කෘත්‍යයයි ඇහි ලක්ෂණය. ඒ දර්ශන කෘත්‍ය නැත්තම් දර්ශන කෘත්‍ය කියන්නේ පෙනෙන බව. පෙනෙන බව නැත්තම් ඇහැක් ගැන කතා කරන්න පුළුවන් වෙයිද? පෙනෙන බව නැත්තම් ඇහැක් ගැන කතා කරන්න පුළුවන් කම නැහැ. ඒකෝට පෙනෙන බව නැත්තම් ඇහැක් නැහැ. එතකොට ඇහැ කියන දේ හැම වෙලාවකදීම රහතන් වහන්සේට අවිද්‍යාව සංපස්යෙන් හදලා දෙන ඇති බවට හම්බෙන්නේ වෙනම ඇහැ නැහැ. රූපය පේනකොට ඇහැට රූපය ගැටෙනකොට මෙතන Nirodhe සාක්ෂාත් කරලා එකිනෙකට ගයවුණු මේ සිද්ධිය අනිත්‍ය සාක්ෂාත් කරපු රහතන් වහන්සේට මේකක්වත් ඇති බවට හම්බෙන්නේ නැහැ. ඇති බවට හම්බෙන්නේ නැති නිසා උපචේයට යන්නේ රැස්වීමකට යන්නේ නැහැ. අපිට උපචේයකට යන්නේ රැස්වීමකට යන්නේ ඇයි? ඇහැ ඇති බවට හම්බෙන්නේ ඇයි? රූපය ඇති බවට හම්බෙන නිසා. අපිට ඇහැ ඇති වෙලා තියෙන්නේ ඇහැ ඇති බවට හම්බෙලා තියෙන්නේ ඇයි? මෙතනින් රූපය ඇති බවට හම්බෙන නිසා. එදා කෝපේ දැක්කේ මොකෙන්ද? ඇහෙන්. එදා කෝපේ අද දකින්නකොට එදා දැකපු ඇහැ නෙමෙයි මේ තියෙන්නේ. මේ ඇහැ. එදා දැකපු කෝපේ අද තියෙනවා නම් එදා කෝපේ දැකපු ඇහත් අද තියෙනවා. යම් කෙනෙකුට දැක්කොත් මේ මොහොතට හටගෙන නිරුද්ධ වෙන කෝපය එයාට දැන් මේ මොහොතේදී කෝපය කියන දේ හම්බෙන්නේ නැහැ අනාත්ම වර්ණසටහන නිරෝධය සාක්ෂාත් කරලා එදා යථාර්ථය ගැනත් නොනයි අතීතෙමත් මිදිලා වර්තමානෙත් මිදිලා හැම වෙලාවකදීම නිරුක්තිය කියන තැන ඔතනට සාපේක්ෂව සාධාරණවයි කතා කරන්නේ එතකොට ගැඹුරු වැඩි ඒක නේද? ටිකක් සරල කරලා මොකද පුළුවන් තරමක් උත්සාහවත් වෙන පුළුවන් තරම් සරලෙන් කියන්නේ ඔබ මේක තේරුම් ගන්න ප්‍රතිචාරය ඇදී කියලා පිට මේ පිළ තියෙන නිසා. මේකෙදී දැන් මේ කියන්න උත්සාහවත් වෙන දේ තමයි අවිද්‍යා සම්භූතා අවිද්‍යාවෙන් හදපු දෙයක් කියනකොට මෙන්න මෙතන නොදන්නා කම නිසා හැදුවා කියන එක පැහැදිලි නැහැ කියන එක නොදන්නා කම නිසා ආතන්හස්සේ කියපිට අතාරිනවා ඊට පස්සේ කර්මයෙන් හදපු දෙය. කර්මය මොකද්ද? චේතනා සම්බික්‍රේ කම්මං වදාන කිව්වේ කර්මය කියලා කිව්වේ අවිද්‍යා කර්මය. මෙතනින් ওই කර්ම රැස් කරගත්තේ නැත්නම් අපි කිව්වොත් අවිසංකරණ සංඛාර මෙතනදී හැම වෙලාවකදීම සංස්කරණය කරේ හැදුවේ තමන් තුල තියෙන දේ පෙන්නවා බාහිර තියෙන දේ හැටියට. ඊට පස්සේ රැස් කරගත්ත අවිද්‍යාව තමයි Taman තුල ඇති දේ පෙන්නවා කර්මය බාහිර තියෙන බවට පෙන්නවා තියෙන බවට විඳින්න පුළුවන් විදිහට දැන් ස්පර්ශ ආයතන ටික හදන විපාක ටික අවිද්‍යාව සම්බුතං කම්ම සම්බුතං ඊට පස්සේ නිකම්ම මේ තණ්හාව වේදෙනවා ඇති බවට හම්බෙනකොටම දෙයාකාර තණ්හාවක් දෙයාකාර සමුදයක් ගැන අපි කතා කරමු මොකද දෙආකාර සමුදය කෙනෙක් කෝපෙට තණ්හා කරනවා කෝපෙට ආස කරනවා කෙනෙකුට හැමෝටම කෝපෙට ආස කළා නොකළා කෝපෙට අකමැති වුණා ගැටුණා කෝපේ ඇති බවට හම් වෙනකොට කෝපේ කෝපේ තමන් බව නොදන්නාකොට තමන් කෝපේ බව නොදන්නාකොට තමන් තමන්ට ආශා කරලා තියෙනවා කොයි වගේද කන්දක් උඩින් ඉඳලා වැටෙන්න යනකොට අසුචිත වරුණු ලණු කැලේ එල්ලුනා වගේ දැන් Taman එල්ලිලා ඉන්නේ මොකේද කෝප්පේ කියන අරමුණේ Taman එල්ලිලා ඉන්නේ කෝප්පේ කියන අරමුණේ අපි කෝප්පෙට කැමැත්ත කෝපේ හදාගත්තට පස්සේ ඇති කරගන්න දෙයක් මෙතනින් ඉන්න පුද්ගලයාට තණ්හා කරනවා තමන්ව හදාගන්නේ මෙතනින් ඇත්ත නොදන්නාකම නිසායි එළියේ ඉන්නවා කියලා හිතන්නේ. එළියේ ඉන්නවා කියලා හිතන කමම මම මෙහි ඉන්නවා කියන එක මතයි ඇති වෙන්නේ. එළියේ ඉන්න කෝපේ තියනවා කියලා මෙහි හට ගන්න දේ එළියේ තියනවා කියලා හිතන්නෙම මම මේ මෙහි ඉන්නවා කියන එක මතයි. තමන් තමයි මෙතන ඇති කරගෙන තින්නේ. එතකොට තමන් තමන්ට තණ්හාවයි. අපි කොච්චර අකමැති වුණත් කොච්චර බැන්නත් අපි කැමති ඒ දෙයට. ඒ දේ තමයි තමන් කියන්නේ. තමන්ගේ තුළේදී දකින්න එපා. ඒක කර්මයේ ලක්ෂණය කියලා කිව්වේ. කර්මයේ ලක්ෂණය දැන් ඕගොල්ලෝ හිතන්නකෝ සතෙක් මරනවා. සතෙක් මරනකොට සතා හැදුනේ කොහොමද? අනාත්ම වර්ණ සටහන ඇති තැනක සතා හැදුනේ මෙතන. මනසින් උපද්දපු දේ. මෙතනින් උපද්දපු සතා මරන්න ඕනේ මෙතන ඉන්නවා කියලා හිතන කම නිසා ඉන්න සතා මරන්න ඕනේ. දැන් ඇත්තටම සිද්ධ වෙන සිද්ධිය මොකද්ද? මෙතනින් සතා උපදිනකොට Taman නෙමෙයිද සතා? කුකුල නම් Tamanගෙන්තර කුකුලෙකු කුකුලගෙන්තර Tamanවත් රකින්න එපා. කුකුල කියන තැන Taman මුළු ජීවිතේම මෙච්චරයි. Tamanගේ මුළු ජීවිතේම මෙච්චර මෙතනින් එළියට ගිහිල්ලා නැහැ. මෙහි අනිත්‍ය වුණු වර්ණ සතහන ගැනයි කුකුල කියන සංඥාව මෙතනදී ඇතුනේ මෙහි වර්ණ සතහන ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක මේ කුකුල කියලා හිතාගෙන ඉන්නේ. එතකොට මේ එළියේ ඉන්න කුකුලා කියන සංඥාව මත දැන් ඇති කරගත්තේ කොහෙන්ද මේ සංකාරය? තමන්ගේම ලක්ෂණය. තමන්ගේ මනස තමයි කුකුල කියලා දැනගත්තේ. දැන් තමන් බාහිර ඉන්න බවට මෙනෙහි කරන එක වෙනම කතාවක්. ඒක අවිද්‍යාව. ඒක වැරදි දෙයක් නේ. නමුත් ඇත්තටම කාරණාව කුකුල කියන බව තුළ නෙමෙයි තමන් ජීවත් වුනේ. තමන් කියන බව හටගත්තේ කුකුලත් එක්ක. දැන් කුකුල මරන්න කැමති. මොකද්ද වෙන්නේ? ධර්මතාවයක් විදිහට දැන් කැමති වෙලා තියෙන ධාතුවේ කුකුල නොදකින බවට. තමන් නොදකින බවට. මරණයට කැමති. කැමති දේ විපාක හම්බ වෙනවා තමන්ට. කුකුලයි මරන්නේ මරනවා කියලා හිතාගෙන. මරලා තින්නේ තමන්ම. ඒ තමන් උපදින්නේ ආය ධාතු පැත්තෙන්. ඒ කුකුල මැරුවා දැන්. ඒ කුකුල ආය උපදින්නේ ධාතු පැත්තෙන් මැරුවා. දැන් තමන් උපදින්නේ ධාතු පැත්තෙන්. දැන් මැරුවා. විපාකයේ කැමැති දේ විපාකේ මරණයටයි කැමැති උනේ. තමන් කොටින්ම තමන්ගේ මරණයට කැමැති වුණා. හම්බෙනවා විපාකයේ මොකද්ද? අල්පායශකයි. ඉක්මනට මැරෙනවා. කුකුල දුක් විඳිනවට නැතිනම් ඒ සැලසන කෙනෙක් දුක් විඳිනවට අමනාප කෙනෙක් දුක් විඳින බවට කැමතියි. හිතෙන් කෙනෙක් එක්ක අමනාපයි, තරහයි. මතක් වෙනකොට එයා දුකටපත් කරන්න, එයාව කොම් කරන්න හරි, එයාව අයින් කරන්න හරි, එයාත් එක්ක ගැටෙන බවට හරි කැමතියි. එයාව ඉවත් කරන බවට කැමතියි. අමනාප බව එයාට බනින්න, දොස් කියන්න ඒ බවට කැමති බවත් එක්කම දැන් කැමති වෙලා තියෙන කොහෙද දැන් අකමැති කෙනා ඉපැත්වේ කොහෙන්ද? Tamangeව මනසෙන් අකමැති කෙනා අකමැති පුද්ගලයා ඉපැත්වේ මෙතන. දැන් අකමැති පුද්ගලයා දෙන්නතර Taman ජීවත් වුණාද? මුළු Tamanම මෙතනින් උපද්දපු දෙය. Tamanගේ හට ගැනීම මෙතන අකමැති පුද්ගලයා. දැන් Tamanටයි අකමැති උනේ. පුද්ගලයාට අකමැති වුණා කියලා හිතාගත්තට Tamanටයි අකමැති උනේ. විපාකයේ තමන්ට. කැරකිලෙන්නේ දැන් තමනුයි කැමතිනේ අසාධාරණ නැහැ කර්මය. කර්මය අසාධාරණයි කියලානේ ලෝකය කියන්නේ. නම් කර්මය සාධාරණයි. ඒ සාධාරණයි. කැමැති විපාකේ කියලා දීලා තියෙනවා. කැමැති දේ දුන්නේ. කැමැති උනේ මොකටද? අකමැති බව තව කෙනෙකුට බනින්න, තව කෙනෙකුට හිංසා කරන්න, තව කෙනෙකුට පීඩා කරන්න. ඒ දේම උරුම වෙනවා. හැම වෙලාවකදීම කැමැති විපාකය ලැබෙන්නේ. මොකද තමන් කැමැති වුණා එකට. බාහිර ධර්මතාවයේ අවිද්‍යාව මත ඇති කරපු දෙයක්. මොකද විනය උගන්වනකොට විනය පාඩමකදී පොඩි කතාවක් තියෙනවා. ඒ කතාව එක කොටසක් අපි නිකන් ගත්තොත් ඒ කියන්නේ එළුවෙක් ඉන්නවා ගහක් මුල. එළුවෙක් ඉන්නකොට දවල් මේ එළුවා සලකුණු කරගෙන යනවා දැන් හවසට ආවොත් මරා ගන්න පුළුවන්. දැන් හවසට ආවොත් එළුව මරා ගන්න පුළුවන් කියලා හිතාගෙන ගහ මුලේ ඉන්න එළුව ලකුණු තියාගෙන යනවා. ගිහිල්ලා කළුවරේ ආයුධයකුත් අරගෙන ඇවිල්ලා එකපාර ගහලා එළුව මරනවා. මැරෙන්නේ එළුව නෙමෙයි ඒ වෙලාවේ එළුව නැහැ එළුව අයින් කරලා ඒ වෙලාවේ ඉන්නවා අම්මා තමන්ගේ. අම්මයි මැරෙන්නේ. දැන් කෙලින්ම අකුසලයේ. දැන් ඒ සිද්ධිය පසකින් කියන්නේ ඒ සිද්ධිය උපමා කතාවක් විදිහට ගන්නකො නිකන්. ඒ කියන්නේ දැන් කර්මයේ පැත්ත විස්තර කරන සීලයේ පැත්ත විස්තර කරන ගන්න දේ දැන් හැම වෙලාවකදීම එළුවා කියලා හිතාගෙන මැරුවේ Tamange අම්මව. අපි ක්‍රියාව කරන්නේ අපි කෙනෙකුට දොස්පවරන්නේ බනින්නේ ගහන්නේ කාටද එළියේ ඉන්න කෙනාට එළුවට තමයි ගහන්නේ. අපි ගහන්නේ එළුවට එළියේ ඉන්න කෙනාට. නමුත් කරන්න දෙයක් නැහැ. ඒ වෙලාවේ හිටියේ අම්මා. අපි ගහුවේ එළියේ තියෙන දේ වුණාට ඇත්තටම හිටියේ කවුද? තමයි. එතන ජීවත් වුණේ අම්මා හිටිය වගේ හිටියේ තිබුණ ධර්මතාවය තමයි. තමන්ගෙන් තොර අප්‍රිය අමනාප කෙනෙක් එතන හිටියේ නෑ. තමන්ගේම මනස තුලයි අප්‍රිය අමනාප ලක්ෂණේ ඉපදුනේ හැම වෙලාවකදීම. කැමැත්තත් එහෙමයි. තණ්හාව ඒ විදිහටමයි. gedarටයි තණ්හා කළේ. gedarටයි ආසවනේ. වෙන දෙයකට නෙමෙයි. ඒ කියන්නේ Tamanටයි ආසවනේ. ඒ විදිහේ ආත්මභාවයක් ලබන්න පුළුවන්. හැම වෙලාවකදීම කැමති දෙයට කැමති විපාකේ ලබා දෙනවා. කර්මය අසාධාරණ නැහැ. කර්මය සාධාරණව ඒ දේ කරලා තියෙනවා. එතකොට දැන් හැම වෙලාවකදීම තේරෙනවද Taman Tamanටයි මේ දේ කරගන්නේ. Taman Tamanටයි දේ කරගන්නේ. අපි අනුන්ට බනිනවා කියලා හිතාගෙන අනුන්ට ගහනවා කියලා හිතාගෙන අනුන්ව මරනවා කියලා හිතාගෙන අපි තමන්ට ගහගෙන තමන්ට දැනගෙන තමන්ව මරාගෙන ඒ දේ කරගෙන තියෙනවා. එතකොට හැම වෙලාවකදීම දැන් මේ අවිද්‍යාව මතයි මේ කර්මය දුවන්නේ. මොකද්ද හැම වෙලාවකදීම තියෙන අවිද්‍යාව එළුව එළුව කියලා හි අම්මා ඇති තැනක එළුවම පෙන්නනවා. අම්මා ඇති තැනක එළුවම පෙන්නනවා. Taman ඇති තැනක බාහිරම ඇති බවට පෙන්නනවා. බාහිර ඇති දෙයත් එක්කයි ගනුදෙනු කරන්නේ. ඇත්තටම ගනුදෙනු කරන්නේ Taman එක්ක. ඒක නිසා තමන්ට කැමති වෙන දේ කැමති විදිහට විපාක හම්බ වෙනවා. ධම්මර පාණය කරන්නයි කැමති. බාහිර ඇතිදී කැමති උනේ තමන්ගේ සිහි විකල් බවට. ලැබෙන්නේ මොකද්ද? සිහි විකල් ආත්ම භාවය. කැමති දෙයට විපාකයි. අය සැරින් සැරේට හදාගන්න අවශ්‍ය නැහැ විපාකෙම ගෙනල්ලා දෙනවා ඒකට. ওই විදිහට තමයි කර්ම විපාකයක් සමාස්තයක් විදිහට ගොඩනගෙන්නේ. එකක් සම්මෝහිත අචින්ති බලකුත් තියෙනවා මම ওই මට්ටම තමයි සාමාන්‍ය ධර්මතාවය. කැමති දෙයට විපාකය. දැන් කර්මය කියන එක කම්ම සම්භූතං කියලා කියනකොට හැම වෙලාවකදීම මෙන්න මෙතන රැස් කරගත්ත කර්මයට විපාකය. එහේ හැදලා තියෙන්නේ. ඊට පස්සේ නිබ්බති ලක්ෂණ නොදකීම කියලා කියන්නේ අවිද්‍යාවේ ලක්ෂණයමයි මේ ටික විපදුණු බව දකින්නේ නැහැ. නිබ්බති ලක්ෂණ නොදකීම කියන තැන ඇහැ ගැන ටිකක් ගැඹුරුයි. නිබ්බති ලක්ෂණ නොදකීම කියන තැන ඇහැ ටිකක් ගැඹුරුයි. ඒ කියන්නේ නිබ්බති ලක්ෂණ නොදකීම මත අපිට පේනවා ආත්ම භාවයේ අනුව කියපු ඇහක් තියෙන බවට හම්බෙනවා. එක දිගටම. ඒ කියන්නේ දැන් මෙන්න මෙතනින් මේ මාර්ගයේ පෙන්වෙන්නේ නැහැ මේ පැත්තේ මෙන්න මේ වගේ ධර්මතා ටිකක් ඇති තැනකයි මේ දැනුම ආවේ කියලා. ඒ ආව බවට නොපෙන්වන කම නිසා හැම වෙලාවකදීම අපි මේ පැත්තෙන් ගිහිල්ලා මෙතෙන්ට ගිහිල්ලා ඇහැ තියෙනවා කියලා හිතනවා. අන්න ඒ විදිහට ඇහැ හටගෙන තියෙනවා. ඒ ඇහැ තමයි අදා පිටුවේ තියෙන නිමිති සහිත ඇහැ. ඒක නිබ්බත්ති ලක්ෂණ නොදකීම මත ඇති වුණ ඇහැ. අවිද්‍යාව මත හැතුන ඇහැ මේ පැත්තෙන් එන එක ප්‍රසාද ටික හදලා අවිද්‍යා සංඛාර කියන දේ මත විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා කියන පටිච්චසමුප්පාද න්‍යායයට අනුව පුරාණ අවිද්‍යාව සංඛාර දෙක නිසා හදපු ඇහැ කියන තැන. මෙතන ප්‍රතිසන්දිය මේ මොහොතේදී මේ මොහොතේ ක්ෂණික වශයෙන් ඉපැත්ම ඇහැ කියන තැන. එතකොට දැන් අන්න ওই ධර්මතාවයේ විදිහට අපිට ඇහැ කියන තැන හම්බෙලා තියෙන්න ඕනේ. දැන් ඔය කාරණාව මත අපි හැම වෙලාවකදීම රූපයේ පෙනෙන තැනක ඇති නුවණ ඥාන දර්ශනයකුයි අපිට මේකෙන් ඇති වෙන්න ඕනේ දෙක. මේ සිද්ධිය පැහැදිලිද දැන් මෙතන තියෙන? ඇහැට රූපේ වැය රූපේට ඇහැ වැය වෙලා. ඇහැ සම්පූර්ණම ඇහි කෘත්‍ය මොකද්ද රූපේ පෙන්වන බව රූපේ අර්ථය මොකද්ද ඇහැට පතිත වෙන බව රූපයෙන් තොරව ඇහැ දකින්නත් එපා, ඇහෙන් තොරව රූපය දකින්න එපා. දැන් තර්ක කරන්න යන්න එපා. ලෝකේ නම් ඇත්තටම රූප නැද්ද කියලා. ලෝකේ ඇත්තටම රූප නැද්ද කියලා. මේ මොහොතට පැවතුනේ ඇහැ විතර නම් ලෝකේ තව යම්තා රූප තියෙනවා නම් ඒ රූප ටික කොහෙන් උපද්දපු රූපද? මෙතනින් ගෙනල්ලා දුන්න රූප ටික. මනස තුල ඇති බවට ගෙනල්ලා දුන්න රූප ටික. ඒ රූප බව ඇති කරන්න හේතු වුණ හේතු ටික ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච හේතු ටිකක් නෙමෙයිද? ඔගොල්ලෝ ගෙදර තියනවා කියලා තියෙන ගෙදර ගැන දැන් කතා කරන්නේ එතන ඉතුරු නැතුවම නිරුද්ධ වුණ වැය වෙලා කියපු ආලෝකය ඇති තැනක නෙමෙයිද? ඒ ආලෝකය දැනුත් තියෙනවා ඒ වෙලාවේ ඔගොල්ලෝගේ ගේ ඇති බවට හිතපු ආලෝකය. දැන් නෑ. ඒ ආලෝකය එතනම ඉතුරු නැතුවම නිරුද්ධයි. නිරුද්ධ වුණ තැනක තමයි දැන් එහි ගේ තියෙනවා කියලා මෙනෙහි කරන්නේ දැන් ගේ ඇති බව හදලා තින්නේ මෙතන සංඛාර මට්ටමේ. එතකොට ඒ ඇති බවට ගේ හදන මේ මනෝ සංඛාරය හැම වෙලාවකදීම උපචේත ගිහිල්ලා තියෙනවා දැන් තියෙන gedara එහි ඇති බවට නැවත හිතන තමා රැස් කරගන්නවා. දැන් ඔය රැස් වෙන සිද්ධිය නිසා අපිට හැම වෙලාවකදීම ඇති බවට ගෙනෙනකම තියෙනවා. මෙන්න මේ ධර්මතාවය නිසා දැන් අපිට මාර්ගය පැනෙව මෙතනින් මේ ඇත්ත පෙන්වන්න. ඇත්ත පෙන්වන්න යනකොට දැන් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ ධර්මතා ටික ආපස්සට ගිහිල්ලා මෙතෙන්ට එනකම් පෙන්වන්න. ආපස්සට ගිහිල්ලා පෙන්වන්න කියලා කිව්වේ මේ පැහැදිලි වෙන්න අවශ්‍ය නිසා තමයි මේ මෙතනින් ගැහුවේ මේ ටික හරහා තමයි මේ ඉර එන්නේ. මේ ටික හරහා කියලා කිව්වේ මම ඔබට කිව්වේ ආමගින්ම පණිවිඩේ පවරා දෙනවා කියලා. ආමගින්ම පණිවිඩේ පවරා දෙනවා කියලා කිව්වේ කේසුකෝපම සූත්‍රය අහලා තියෙනවද නේද ඔක්කොම? කේසුකෝපම සූත්‍රයේදී රවුමට වට කරපු නගරයක දොරටු හයක් තියෙනවා. මේ දොරටු හයෙන් පණිවිඩ මැද ඉන්නවා සිව් මාංශලක් තියෙනවා මැද සිව් මාංශලේ ඉන්නවා හතරමං හන්දියක් මැද පුද්ගලයෙක් ඉන්න නගර හිමියෙක් මේ නගර හිමියට එක දොරටුවකින් එනවා ශීඝ්‍ර දූත ඉවලා ඇවිල්ලා පණිවිඩය පවරා දෙනවා නැගෙනහිර දොරටුවෙනුත් එනවා බටහිර දොරටුවෙනුත් එනවා මේ විදිහට වටේම තියෙන දොරටු ටිකෙන් ශීඝ්‍ර දූත ඉවලක් ඇවිල්ලා පණිවිඩය පවරලා දීලා ආ වගින්ම යනවා. දැන් ආ වගින්ම තමයි යන්නේ. උදාහරණයෙන් ගැලපුවොත් ශීඝ්‍ර දූතය වල කිව්වේ සමත විපස්සනා දෙකට. සිව්මන්සල කිව්වේ සතර මහා ධාතුවට. නගර හිමිය කියලා කිව්වේ මේක ඇසුරු කරගෙන පවත්නා විඥාණයට. දොරටු 6 කියලා කිව්වේ ආයතන 6ට. දැන් මේ ආයතන 6න් එන අරමුණු පිළිගන්න ඉන්නේ කවුද? මනෝවිඥානයේ නැමැති නගර හිමියා. මනෝවිඥානයේ නැමැති නගර හිමියා. මනෝවිඥානයේ නැමැති නගර හිමියට පණිවිඩේ පවරලා දෙන්නේ ඉන්නේ සමත විපස්සනා කියන දෙක. ඔය උදාහරණය සූත්‍රය ඇත්තේ මම ටිකක් සංස්කරණය කරනවා. ඒ කියන්නේ දැන් වැරදි පණිවිඩයක් ඉස්සෙල්ලා ඇවිල්ලා පවර්ලා දෙනවා. වැරදි පණිවිඩේ මොකද්ද? දැන් ඔන්න ඇහැට රූපය ගැටුණාට පස්සේ මේ එකිනෙකට වැයවුණු සිද්ධියක් ඇති කලෙහි අනාත්ම ධර්මතාවයක්ම දැනගන්නවා මේ ටිකට එනකම් විපාක ටික මනෝ විඥානමත්මට එනකම් විපාක ටික ඊට පස්සේ මේ ටික නැවත මනසට නැගීම වශයෙන් දික්කත් අභින රූපත්තා මනෝ විඥාන ධාතුයි. ඊට පස්සේ දැනගත්ත දෙයට හිතන බව කියලා කිව්වා. මෙතනින් දැනගත්තේ අනාත්ම ලක්ෂණයක්, අනාත්ම දෙයක්. හිතේ කිසිමම ආත්ම සංකල්පයක් තිබුණේ නැහැ. ඒකයි මේ මේකට මේ පැත්තට හරවලා තියෙන්නේ. මේ වේදනා සංඥා දෙකමයි දැනගත්තේ. විඥානයේ තුල දැනගන්න පුළුවන් උනේ මෙතන ලක්ෂණය තමයි වේදනා සංඥා දෙක දැනගත්ත බව. මෙතන වේදනා සංඥා දෙක හිතන්න එපා රූපෙ විඳින බව කියලා. රූපෙ විඳින බව කිව්වේ සැපසහගත රූපයක් දකින්න එපා. කුටුව කියන එක බොහොම දෙතර කියන එක ඔයගොල්ලන්ට බොහොම සුවපහසු දෙයක් හැටියට මෙනෙහි වෙන රූපෙ හැටියට දකින්න එපා. එතනින් එන සැප වේදනාව ගැන නෙමෙයි මේ කතා කරේ. චක්කු ප්‍රසාදේ බිඳුණු වේදනා සංඥා දෙකයි මේ කතා කරේ. එතකොට ඒ තුල ගයක් තිබුණෙත් නැහැ. එන කිසිම ධර්මයක් තිබුණේ නැහැ. එතකොට මේක විපාක. මේ විපාකයේ අරබය දැනගත්ත දෙයට හිතන කම දැනගත්ත දෙයට හිතන කම කියලා කිව්වේ දැනගත්තේ අනාත්ම ලක්ෂණයක් දැන් මේ අනාත්ම ලක්ෂණය ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක ඒකට හිතනවා Tamange හිතේ තියෙන දේවල් ටික. එළියෙන් ආවි වෙනම දෙයක් ආපු දෙයට පහුරු ගාලා හොයන්නේ කොහෙන්ද මොකද්ද Tamange කුණු මල්ලේ තියෙන දේ. හොයන්නේ කුණු මල්ලේ තියෙන දේ. අතේ තියෙන එළියෙන් ආපු දේ. අතේ තියාගෙන දැන් හොයන්නේ මොකද්ද? ගැළපෙන මේ වගේ දෙයක් තිබ්බ බවට මතකයි. මේ වගේ දෙයක් කුණුමල්ලේ කලින් ඇහිඳලා තිබුණා. දැන් කලින් ඇහිඳේ මොකද්ද කියලා බලනවා. කුණුමල්ලේ අවස්තර අවස්තර හොයනවා කලින් දැක්කේ මොකද්ද? අන්න ඒක අරගන්නවා. ඒක අරගෙන බලනවා ආ මේ තියෙන්නේ මේකමයි. මේ තියෙන්නේ මේකමයි. නොදන්න දේ මේ තියෙන එක නෙවෙයි කියන එක. මේ තියෙන්නේ මේකමයි කියලා හිතනවා. හිතලා දෙකම රැස් කරගන්නවා. දෙකම දාගන්නවා කුණු මඟට. දැන් එතකොට මේ තියෙන්නේ මේකමයි කියලා දැනගන්න එක මනෝවිඤ්ඤාණ මට්ටමේ. හැම වෙලාවකදීම දැන් ඇති බවට මේ පණිවිඩේ බාරගන්නේ ඉන්න බවට පණිවිඩේ බාරගන්නේ කවුද? මනෝවිඤ්ඤාණ මට්ටමේ. දැන් ඔය තමයි එන එක පණිවිඩකාරයේ. මේ පණිවිඩකාරය හැම වෙලාවකදීම පණිවිඩය ගෙනල්ලා දෙන්නේ මනෝ විඥානයේ නැති නතර හිමියන්ට ඇහෙන් දකින දේ එළිය මෙතන අනිත්‍ය නෙමෙයි පෙන්වන්නේ එළියේ තියෙනවා. මෙන්න මෙතන පෙන්වන්නේ මෙහි තියෙන දේ ගැන අදහස් ප්‍රකාශ කරන්නේ. පණිවිඩේ පවරල යන්නේ මෙහෙන් නෙමෙයි. පණිවිඩේ පවරල යන්නේ මෙහෙන් නෙමෙයි. පණිවිඩේ පවරල මෙහෙන් ගියොත් වැඩේ ඇති වෙනවා. ඒක නිසා පණිවිඩේ පවරලා යන්නේ වෙනම පාරකින් එළියේ තියෙන දේ විඳින්න කියලා පෙන්වන්න පුළුවන් පාරකින් තමයි යන්නේ. එතකොට ඒකෙන් යනකොට පේනවා ඇත්තන ඉන්න කෙනා ඉන්නවා. අර තියෙන ඒ කියපු විස්තර ටික කියලා ඉන්න කෙනා හඳුනා ගන්නවා. දැන් වැරදි පාරේ තමයි නගරේ ඉන්නේ වරගෙන යන පණිවිඩේ ගෙනාවේ. දැන් ඊළඟට නගර හිමියට ඔය පණිවිඩේ පවරලා දීලා මේ දෙනා යනකොටම නගර හිමිය බලාගෙන ඉන්නේ දැන් මේ කෙනා පවරපු පණිවිඩේ හරි කියන තැන. දැන් ඉන්නකොටම මාර්ගයේ ලක්ෂණය හැම වෙලාවකදීම එයාට පෙන්වනවා නෑ එහෙ නෙමෙයි. ඔය ගියපු පාර වැරදි. එයා ආවේ මේ පැත්තෙන් නෙමෙයි. ඒ කියන්නේ ඔය ගියපු පාර වැරදි. යන්න ඕනේ මේ පැත්තෙන්. නිකම්ම ආවේ නෑ. මේ දැනගත්ත බව හැම වෙලාවකදීම හිතෙන් හදපු දෙයක්. වෙන කොහෙන්වත් දැන හදපු දෙයක් නෙමෙයි. Tamangeම මනස දැනගත්ත බව Tamanට පෙන්නවා. මේ ධර්මතා ටික අනිත්‍ය වුණ තැනක ඉතුරු නැතුව වැය වුණු තැනක මේ අරබය හදපු ටික තමයි මේ ටික. හැම වෙලාවකදීම මේ ටික අරබය හදපු ටික. නැත්තම් මේ කේක් කෑල්ල උඩ කේක් කෑල්ල පේන්න පේන්න නැති වෙන දාපු අය සින්තිකමනේ. අද යනකොට අපේ ගිය මහත්තයා කිව්වේ දන්තවලින් මේ කේක් කෑල්ල ගාපු අයිසින් ටික කේක් කෑල්ල පේන්නේ නැති වෙන්න මේ ගාපු අයිසින් තට්ටුව. දැන් පේන්නේ මොකද්ද? අයිසින් තට්ටුව කේක් කෑල්ල පේන්නේ හැම වෙලාවකදීම දැන් මේ අයිසින් ටිකයි කේක් කෑල්ලයි පෙන්නනවා. මෙහෙට ඉරි ගැහුවට ඔය ඔක්කොම සිද්ධ වෙන තැන මෙතන. ඔක්කොම සිද්ධ වෙන තැන එතන එළිය ඇති බවට හිතන්නේ මෙතන එළිය එළිය නෑ මේ ධර්මතාව ටිකයි කියලා හදන්නේ මෙතන. මෙතෙන්ට පරිවිදේ එවනකොටම ඉන්නවා කියලා නෑ ආපස්සට හරවල යනවා මෙහෙට යන්න දෙයක් නෑ මෙහි තියෙන්නේ. ස්පර්ශයේ නොඉක්මවූ මට්ටමක ඉන්නවා කියලා කියන්නේ හැම වෙලාවකදීම ස්පර්ශයෙන් ඉක්මවල නැති මට්ටමක කියලා කියන්නේ. මෙතනදී හැම වෙලාවකදීම මේ එකකට එකක් වැය වෙලා කියන බව. මෙතන තියෙන ලක්ෂණය තමයි ඇහැ වැය වුනේ රූපෙට රූපෙ වැය වුනේ ඇහැට. මෙහෙට නෙමෙයි චක්කු විඤ්ඤාණයට නෙමෙයි මේකක්වත් වැය වුනේ. ඇහැ වැය වුනේ රූපෙට රූපේ වැය වුනේ ඇහැට. එතකොට විඥානයේ ලක්ෂණය හැම වෙලාවකදීම ඇහැට යොමු වන බව. විඥානයේ ලක්ෂණය ඇහැට යොමු වන බව. එතකොට ඇහැරය වුණ රූපෙට රූපේ වුණ ඇහැට විඥානයේ ස්වභාවය උනේ මේ ධර්මතා දෙකේ මේ වැයවුණු මේ සිද්ධිය බලාගෙන ඉන්න බලාගෙන ඉන්න බව. විඥානයේ ලක්ෂණය. හැම වෙලාවකදීම ලංකාවේ පොලිසියෙන් ඉන්නෝනේ අනකට පාරේ නිතරම. ගොඩක් වෙලාවට අල්ලනවා. ඉතින් අල්ලලා දැන් දිනනවා. පොලිසිය දෙන්නෙක් ඉන්න ඕනේ කියනවා ලියන්න. දැන් එක්කෙනෙක් එක පොලිස් නිලධාරියෙක් මුද කරන්නේ වැරදි කාර්යයක් එක්ක වැරදි කරපු කෙනත් එක්ක ගනුදෙනුව කරනවා. ගනුදෙනු කියන්නේ එයාට නඩු පවරනවා නම් දඩ දඩ තොලයක් දෙනවා නම් ඒ දේ සිද්ධ කරනවා. අනිත් නිලධාරියා මොකද කරන්නේ? බලාගෙන ඉන්නවා. එයා තමයි සාක්ෂිය. නඩුවකට ගියොත් සාක්ෂිය මොකද්ද? ඒ දෙන්නෙක් ඉන්නේ. තමන් පුද්ගලිකව කරපු දෙයක් නෙමෙයි, තව නිලධාරියෙක් ඉන්නවා තමන්ට මේ කෙනා මේ වරද කරපු බවට ඇසින් දුටු සාක්ෂියක් තියෙනවා. මේ නිලධාරී මේ වරද කරපු කෙනා මේ බලාගෙන ඉන්න සාක්ෂිය හැම වෙලාවකදීම මේ දෙන්න අතරයි සිද්ධියේ සිද්ධ වෙන්නේ මේකේ නම් හැම වෙලාවකදීම සාක්ෂියේ. නඩුව කැඩවනකොට හැම වෙලාවකදීම සාක්ෂියයි ප්‍රබල වෙන්නේ. මේ දෙන්නගෙන මේ සිද්ධියේ සිද්ධියේ. සාක්ෂිය අනුව තමයි නඩුව විසඳන්නේ හැම වෙලාවකදීම. එතකොට දැන් සාක්ෂියක් තියෙනවා ප්‍රබල ඇසින් දුටු සාක්ෂියක්. ඇහැ රූපෙට වැය වෙන රූපය ඇහැට වැය වුණා. ඒක කොහොමද සිද්ධ වෙන සිද්ධියේ? ඇහැ රූපයට වැයවුණු බව රූපයට ඇහැට වැයවුණු බව කොහොමද සිද්ධ වෙන සිද්ධිය කොහොමද සිද්ධ වෙන දේ කියලා කිව්වේ මෙහි ප්‍රසාද පහම හැදුනා නම් ඉතුරු නැතුව මේ ප්‍රසාදයට පතිත වෙනවා ප්‍රසාදෙ බිඳෙනවා හැබැයි සාක්ෂියට කෙනෙක් හිටියේ නෑ එහෙම වුණොත් නඩුව විසඳන්න බෑ මෙයා පරාද වෙනවා එයා පරාදයි රූපේ දැනගන්න බවට යන්නේ නැහැ දැන් මෙතනදී මේ දෙන්නටම වැය වෙන සිද්ධිය බලාගෙන ඉන්නෙක් ඉන්නවා සාක්ෂියක් තියෙනවා මේ නඩුව විසඳන්න. දැන් මේ දෙක අතර බලාගෙන හිටපු මේ සාක්ෂිකාරය හැම වෙලාවකදීම විඥානය මනසට මනස මෙතනට යොමු වුණු බව ඇහි වෙන සිද්ධියට නැතිනම් Tamange අනිත් නිලධාරියා කරන සිද්ධියට ඇහැට යොමු වුණු බව මේ හිතේ ලක්ෂණය. නමුත් ගනුදෙනු සිද්ධ වෙන්නේ මේ දෙන්න අතර. ඇහැ සහ රූපය අතර. මෙයා බලාගෙන ඉඳීම විතරයි. එයාගේ නෑ ලියන්නේ. එතකොට තින්නා සංගති පස්සෝ මේ තුන් දෙනාම එකතු වුණාට පස්සේ තමයි නඩුව. තුන් දෙනාම එකතු වුණොත් විතරයි නඩුව විසඳන්න පුළුවන් විදිහට තීන්දුවක් ගන්න පුළුවන් විදිහට නඩුව කැඳවන්න වෙන්නේ. තින්නා සංගති පස්සෝ මේ තුන් දෙනාගේ එකතුව තමයි ස්පර්ශය කියලා කියන්නේ. මේ තුන් දෙනා එකතු වුණොත් මේ තුන් දෙනාම හිටියොත් හැම වෙලාවකදීම ස්පර්ශයේ සිද්ධ වෙනවා. ස්පර්ශ ලක්ෂණය හැම වෙලාවකදීම වේදනා සංඥා දෙක හදන බව. වේදනා සංඥා දෙකට හිතලා ඒ වේදනා සංඥා දෙකම දැනගන්නවා. වේදනා සංඥා දෙක දැනගත්තට පස්සේ ඊට පස්සේ ඒ ධර්මතා ටික අල්ලගෙන ඒ ධර්මතා ටික අල්ලගෙන සංඛාරය හැම වෙලාවකදීම එයා රැස් කරගන්නවා එයා තුල ඇති ධර්මතා ටික තමන්ගේ ධර්මතා ටික සිහිපත් කරගන්න බව ඊට පස්සේ විඥාණය තමන් දැනගන්න බව දැන් ඔන්න ඔය සිද්ධිය පෙන්වනකොට දැන් කෙනෙක් බලන්නේ කෙලින්ම නඩු තීන්දුව ටික බලන්නේ නඩු තීන්දුව ටික නඩු තීන්දුව බැලුවට පස්සේ ආය හොයන්න යන්නේ නැහැ මෙයා වැරදිකාරය උනේ කාගේ සාක්ෂිය ඇතුවද නැතුවද මොන නිලධාරියද ලියලා තියෙන කියන දේ යන එයා නීතියෙන් වැරදි කරුවෙක්. එයා නීතියෙන් වැරදි කරුවෙක්. ස්පර්ශයේ ඉක්මවූ මට්ටමක එකිනෙකට වැයවුණු මේ සිද්ධිය බලන්නේ නැහැ ස්පර්ශයේ නොඉක්මවූ මට්ටමක එළඹ සිටි නුවණක් තියෙනවා ස්පර්ශයේ නොඉක්මවූ තැනක එළඹ සිටි නුවණක් තියෙනවා එයා වැරදි කරුවෙක් බවට දැනගත්ත බව වගේ ස්පර්ශයේ නොඉක්මවූ මට්ටමක ආය නිලධාරි ගැන හොයන්නේ නැහැ සතවාහන වැරද්දක් කියා කරලා තියෙනවා. වැරදි කරුවා ගැන දකින්න. එතකොට මේ වැරදි කරුවා බවට පත් වෙන මේ සිද්ධි ස්පර්ශයේ ඉක්මෝ මට්ටමකින් යන්නේ. අපිට තියෙන ප්‍රශ්නේ අපි නිකන් එක තැනකින් නතර වෙන්නේ නැහැ නඩු තීන්දුවෙන්. කවුද දුන්නේ නඩු තීන්දුව? කවුද හිටපු නිලධාරියා? කවුද වැරද්ද කළේ? කවුද සාක්ෂි හිටියේ? ඔක්කොම හොයන්න යනවා. නමුත් ඇත්තටම සිද්ධ වුණේ වැරදි කරුවෙක් බවට සාක්ෂි සහිතව ඔප්පුන වැරදි කරුවෙක් වුණේ. එතකොට හැම වෙලාවකදීම මෙන්න මේ ස්පර්ශ නොයික්මු මට්ටමක ඇති දැන් නුවණක් ගෙනල්ලා දෙනවා. මාර්ගයේ වඩන එකේ ලක්ෂණය. මාර්ගයේ වඩන එකේ ලක්ෂණය දැන් අපිට බලන්න පුළුවන් දෙආකාරයකින් තියෙනවා. ඒ තමයි අද අපි භාවනා කරන ක්‍රමයක කෙනෙක් අනිත්‍ය වඩනවා මෙන්න මෙතන ඉඳලා. අනිත්‍ය වැඩනවා රූපේ නැති වෙන බව රූපේ අනිත්‍ය වෙන බව මේ රූපේ විනාශ වෙලා යන ස්වභාවය ගැන කෙනෙක් වඩනවා. හැබැයි වඩන්නත් ඉඳලා රූපේ තියෙනවා. අපි කණ්ණාඩියේ පතිත වෙන ඡායාව කණ්ණාඩියේ පෙනෙන දේ ඉන්නවා කිව්වොත් හරියට කණ්ණාඩිය ඇතුළේ කෙනෙක් කණ්ණාඩිය ඇතුළේ කෙනෙක් නැහැ කිව්වොත් ඒකයි. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කිව්වොත් ඉන්නවත් නෙමෙයි මේ ගස කෙනෙක් නැත් නෙමෙයි කිව්වොත් ඒත් වැරදි. ඇයි වැරදි? කොටින්ම කණ්ණාඩිය ඇතුලේ කෙනෙක් ගැන කතා කරන කතා කිරීම වැරදි. කණ්ණාඩිය ඇතුලේ කෙනෙක් ගැන පුද්ගලයෙක් ගැන කතා කරන කතා කිරීම වැරදි. ඒ වගේ අපි අනිත්‍ය ගැන කතා කරන්න යනකොට අපි කතා කරනවා නම් රූපේ අනිත්‍යයක් හෝ වෙනම බාහිර පතිත වෙන දෙයක ඇති රූපේක අනිත්‍යය. ඇහැ අනිත්‍යයි කියලා කියනකොට අපිට හසු වෙලා නම් නැහැ. ඇහැ අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේශනා කරනකොට ඇහැ වුණ දෙයක් හසු වෙලා නම් ඒ අනිත්‍ය ලෝකෙට ඇති මෙන්න මෙතන ඇත්ත කරගත්ත තැන පිහිටි අනිත්‍යය. එයාට ඒ ඇහැ ගැන නිමිත්තක් ඇත්තේ නැහැ මේකෙන් ආපු ඇහැ ගැන. එයාට ඇහැ ඇත්ත වෙලා ඒ අනිත්‍ය සම්පූර්ණව මෙතන හදාගත්තේ. ඒක ලෞකිකව හදාගත් අනිත්‍යය. ඇහැ අනිත්‍යයි ඇහැ අනිත්‍ය වූවා කියනකොට එයාට ඒ අනිත්‍ය නුවණට ඇහැ හසු නොවිය යුතුයි. ඇහැ හසු නොවිය යුතුයි කියලා කියන්නේ එයාට මේ පැත්තේ හැම වෙලාවකදීම ස්පර්ශයේ නොයික්මූ මට්ටමක තියෙනකොට ස්පර්ශ නොයික්මූ මට්ටම කියන්නේ එයාගේ නුවණේ ඇහැ ගැන නැහැ කියනව නෙමෙයි ඇහි යථා ස්වභාවය මතුවලා යාට. යථා ස්වභාවය මොකද්ද? ඇහැට පුළුවන් උනේ රූපේ පතිත කරගන්න, රූපෙට පුළුවන් උනේ ඇහැට පතිත කරගන්න. මේ ව්‍යවස්ථාපනයයි ලැබුවේ එයා. මාර්ගයේ ලක්ෂණය මේ ව්‍යවස්ථාපනයේ ලැබුවා. එකිනෙකට වැයවුණු තැනකයි මට ඇහැ ගැන දැනුමක් ආවේ. හිතට පුළුවන්කමක් තිබුණේ නැහැ ඇත්තටම ඇහැ දැනගන්න හිතට පුළුවන්කම තිබුණේ මොකක් ගැන දැනගන්නද? හිතට පුළුවන්කම තිබුණේ හිත ගැන දැනගන්න. හිතට පුළුවන්කම තිබුණ වේදනා සංඥා දෙක දැනගන්න මිසක ඇහැ දැනගන්නත් නෙමෙයි රූපේ දැනගන්න නෙමෙයි. අනාථපිණ්ඩිකවාද සූත්‍රයේ ඒකයි කිව්ව ගැහැවිය නුඹේ සිතට ඇස ඇසුරු නොවේවා රූපේ ඇසුරු නොවේවා චක්කු විඥානය ඇසුරු නොවේවා. නඩු තීන්දුව පමණක් ඇසුරු වේ යුතුයි. මේ ටික ඇසුරු වෙලාද? එතකොට මොකද එයාට මේ ටික ඇසුරු නොවෙන්නේ හැම වෙලාවකදීම මේ ටික ගැන අවබෝධ නිසා මේ ටික ඉතුරු නැතුව Nirodhe සාක්ෂාත් කරපු නිසා එයා දකිනවා මනසට පුළුවන් කමක් තිබුණේ නැහැ රූපය ඇහැ ඇසුරු කරන්න. මනසට පුළුවන් කමක් තිබුණේ නැහැ රූපය ඇසුරු කරන්න. හැම වෙලාවකදීම මනසට පුළුවන්කම තිබුණේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇති වුණු වේදනා සංඥා දෙක අර්ධය හිතන්න. ඒ දෙයි දැන ගන්න පුළුවන්කම තිබුණා. මේ ටික විපාක ටික හැම වෙලාවකදීම මේ විපාක ටික ඇහැ කියන එක විස්තර කරනකොට රූපය ගැන විස්තර කරනකොට ඒකයි මතක ගන්න රූප කන්නේ කරනකොට අපි කරා මොකද්ද? නේව විපාක න විපාක ධම්ම ධර්ම. රූප කියන්නේ විපාකත් නෙමෙයි විපාක දෙන ස්වභාව ධර්මතාවයකුත් නෙමෙයි. මේ දෙක අයිති නෑ විපාක බවට. විපාක දෙන ස්වභාවයක් කර්ම ස්වභාවයකට අයිති නෑ. එතකොට මේක සම්පූර්ණම ඒ ඕනෝන්ට වැයවුණු බවකයි තිබුණේ. ගනුදෙනුව තියෙන්නේ මෙන්න මෙතන කියලා. එතකොට හැම වෙලාවකදීම මේ තුන්දෙනාගේ එකතුවෙන් හදපු ඵලය ස්පර්ශයේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හදපු වේදනා සංඥා දෙකයි දැනගත්තේ. මේ දැනගත්ත දෙයටයි හිතුවේ හිතන දේ දැනගත්තේ. එතකොට අන්න ඔය සිද්ධිය මත තමයි දැන් හැම වෙලාවකදීම අපේ මේ ආශ්‍රව ටික කෙලස් ටික තුවන්නේ. ආශ්‍රව ටික ඇති උනේ කොහෙද? පුරාණාශ්‍රව ටික දැනගත්ත දෙයට සිතන බව. දැනගත්ත දෙයට හිතන්න පුළුවන් හිතන කම ගෙනල්ලා දුන්නේ කොහෙන්ද? තමන් රැස් කරගෙන තියෙන තමන්ගේ ආශ්‍රව ධර්මතාව ටික දැනගත්ත දෙයට හිතන කම හැම වෙලාවකදීම ඇති කරගන්න. හිතන දේ දැනගත්තේ කියලා කියන්නේ හැම වෙලාවකදීම ඒ හිතන දේ තමයි අරයට දැනගන්න පුළුවන්කම ලැබුණේ. එතකොට මනෝ විඥානයේ ලක්ෂණය හැම වෙලාවකදීම ඇති දේ දැනගන්න එක. ඒක නිසා ඒකට කියනවා නව කර්මයි කියලා. ඒ දේ තියෙන දේ දැනගන්නවා. ඇති බවට ගෙනල්ලා දෙන සිද්ධියම නව කර්මයි කියලා කියනවා. දැන් ඒ සිද්ධිය පැහැදිලිද? හොඳටම පැහැදිලිද? ස්පර්ශ සමුදය කියන්නේ මේ පැත්තනේ. ස්පර්ශ එක්කන්තය ස්පර්ශ සමුදය එක්කන්තය විඥානයෙන් සිද්ධ වෙනවා ස්පර්ශ එක්කන්තයත් ස්පර්ශ සමුදය එක්කන්තයත් කියනකොට හැම වෙලාවකදීම මේක ඒකාන්තයක්. ඊට පස්සේ ස්පර්ශ සමුදය හැම වෙලාවකදීම අතනින් ඇති කරගන්න තියෙනවත මේ ටික හදලා ස්පර්ශය ඇති බවට ස්පර්ශ සමුදය ඇති කරගන්න. හැම වෙලාවකදීම මෙතන මැද ධර්මතාවය. ඒක අවබෝධ කරගන්න බව නිවනයි. ඒක නිවන නෙමෙයි. අතීත එක්කන්තයක් අනාගත එක්කන්තයක් වර්තමානයේ මැදයි කියමු වර්තමානයේ නිවන කිව්ව නෙමෙයි. වර්තමානයේ දකින නුවණ නිසා නිවන ප්‍රකට වෙනදී වර්තමානයේ නිවන නෙමෙයි. ස්පර්ශ එක්කන්තයක් ස්පර්ශ සමුදය එක්කන්තයක් ස්පර්ශ නිරෝධයයි මෙතන සිද්ධ වෙන්නේ. එතකොට මේ දක්නා නුවණ තුළ ස්පර්ශ නිරෝධයේ හැම වෙලාවකදීම සාක්ෂාත් වෙලා යනවා. එතකොට දැන් මේක තුළ ඔයගොල්ලන්ට ප්‍රකට වෙලා තියෙන ඕන මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ ටික. ඇයි අනිත්‍යයි කිව්වේ? අනිත්‍ය දෙපැත්තකට ප්‍රකට වෙලා තියෙන්න ඕන මෙතන අනිත්‍යයි මෙතන අනිත්‍ය නිසා මෙතනින් එන දුක. ඒ කියන්නේ පුද්ගලයා ඉන්නවා ඉන්න පුද්ගලයා මැරිලා ලෙඩ වෙලා එන දුක තියෙනවා. ඒ වගේම අනිත්‍ය වුණ තැනක නිත්‍ය සංඥාව උපදෝගෙන අතනින් ඒ නිත්‍ය සංඥාව මත තමයි මේ දුක හැම වෙලාවකදීම ගෙනහිල්ලා තියෙන්නේ. මේ නිත්‍ය සංඥාව මත. දැන් අනිත්‍ය දේ නිත්‍යයි කියන ගැනීමම වැරදි වැරද්ද මතයි දුක හදාගත්තේ දුක හදාගත්තේ අපි අනිත්‍ය දේ නිත්‍ය හැටියට ගත්තේ අනිත්‍ය දේ නිත්‍ය හැටියට නිකන් නෙමෙයි ගත්තේ වර්ණ සටහන ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැනක දුව පුතා හදාගත්ත පොඩි කාලේ ඉඳලා හදාගත්ත දුව පුතා පොඩි කාලේ ඉඳලා ආදරෙන් හදාගත්ත දුව පුතා ගෙනල්ලා දුන්නේ මෙතනින් තමන්ගේ මනස තුල පොඩි කාලේ ඉඳලා දුව පුතා වර්තමාන රූප සංඥාව එනවද නැහැ ඒ රූපය අරබයා ඒ දුව පුතා හදාගත්තේ තමන්. ඒ තමන් හදාගත්ත දුව පුතා කියන ගැන තමන් තමන් ගැන හිතනම දුක් වෙනවා. ජාති ජරා මරණ දුක කොහෙද හදාගෙන තියෙන්නේ? තමන් තුළමයි. එතකොට දැන් අනිත්‍ය හම්බෙන්න ඕනේ මෙතනින් එක අනිත්‍යයක් හම්බෙන්න ඕනේ මෙතනින් එක අනිත්‍යයක් හම්බෙන්න ඕනේ. මහණෙනි රූපේ නිට්ටයද අනිත්‍යද ඇහැ නිට්ටයද අනිත්‍යද කියලා අහනකොට ඒ නිට්ටයද අනිත්‍යද බව මෙතනින් සාක්ෂාත් වෙන්න ඕනේ. නිවන දක්වා පෙන්වනකොට මෙතනින් ඒ විමුක්තිය දක්වා පෙන්වනකොට විමුක්ති මුඛයක් කියන තන අනිත්‍ය මේ අනිත්‍ය. ලෝක සම්මුතිය අනිත්‍ය මෙතන. එතකොට දැන් අනිත්‍ය. අනිත්‍ය නම් යම සැපද දුකද දුකයි. ඇයි දුකයි කියන්නේ අනිත්‍ය දේ නිත්‍ය හැටියට ගන්න මෙතනින් රැස් කරගත්ත ආශ්‍රව ටිකත් එක්ක. නිකම්ම නිත්‍ය වෙන්නේ නැහැ. අනිත්‍ය දේ නිකම්ම නිට්ටි වෙන්නේ නැහැ. දැනගත්ත දෙයට හිතන බවෙනුයි නිට්ටි වෙන්නේ. දැනගත්තේ අනාත්ම වර්ණ සතහනක් වර්ණ සතහන දැනගත්ත තැනකදී වේදනා සංඥා දෙක අනාත්ම වර්තවකීම තිබුණ දේ දැනගත්තේ දැනගත්ත දෙයට හිතන බව. හිතන දේ තුල ආශ්‍රව ඉපදුනම මොනවද කාමාශ්‍රව භවශ්‍රව අවිජ්ජාශ්‍රව ටික ඉපදුනා. ඒ ටිකේ ලක්ෂණය මොකද්ද? පොඩි කාලේ ඉඳලා ආදරෙන් හදාගත්ත දුව පුතා හදලා දුන්නා. දැන් දුව පුතා විඳිනවා. දුව පුතා හදලා දුන්න දුව පුතා ඉන්න බව විඳිනවා. පොඩි කාලේ ඉඳලා හදාගත්තු දුව පුතා ගෙනල්ලා දුන්නේ මෙතනින්. දැන් ඒ බව විඳිනවා. දැන් පොඩි කාලේ ඉඳලා දුව පුතා හදාගත්ත බව දැනගත්ත දෙයට හිතනකම. පොඩි කාලේ ඉඳලා හදාගත්ත දුව පුතා තමන්ගේ කුණු මල්ලේ තියෙන දේ හිතනකම හැම වෙලාවකදීම. අවසල බලන බව. තමන්ගේ දේ දැනගත්තේ එතකොට දුව පුතා පොඩි කාලේ ඉඳලා හිටියයි කියන එක තුල තමන්ගේ දේ තමන් දැනගත්තේ. එතකොට විඥාන හැම වෙලාවකදීම තමන්ගේ දේ දැනගත්ත බව. ඒ දේ නිට්ටයයි කියලා ගත්තා අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගත්තා නිට්ටයයි කියලා ගත්ත එකේ ප්‍රතිඵලය මොකද්ද? ජීවිතයේ දුක එනවා. යමක් දුක නම් එය ආත්ම වශයෙන් ගන්න සුදුසුද? යමක් දුක නම් එය ආත්ම වශයෙන් ගන්න සුදුසුද කියනකොට ආපහු මෙතෙන්ටම පෙන්වන්න වෙනවා. මේ දුක හැදුනේ කොහොමද කියන එක පෙන්වන්න වෙනවා. මේ දුක හැදුණු සිද්ධිය තුල මෙතන තියෙන්නේ අනාත්ම බව. ඇයි අනාත්මයි කියලා කියන්නේ? ළමයා කියලා සිහිපත් කරගන්නකොට තමන්ගෙන් තොර ළමයාත් ළමයාගෙන් තොර තමනුත් හම්බෙන්නේ නැතිකොට එයාට හම්බෙයිද තමන්වත් තව ආත්මයක්වත් ළමයා වූ ආත්මයක් අද ඔයගොල්ලන්ට අපිට හම්බෙන්නේ ඒ ආත්මය එළියේ තියෙනවා ඒ පුද්ගලයා එළියේ ඉන්නවා කියලා හිතන කම හම්බෙයිද කෙනෙක් මෙතනයි ළමයා ඉපදුන බව දැක්කොත් තමන්ගෙන් තොර ළමයාත් ළමයාගෙන් තොර තමනුත් හම්බෙන්නේ නැතිකොට එයාට අනාත්ම ලක්ෂණය සාක්ෂාත් වෙලා අනිත්‍ය දැක්කොත් දුක දකිනවා දුක දැක්කොත් එයා අනාත්ම ලක්ෂණය දකිනවා එතකොට හැම වෙලාවකදීම දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණය ත්‍රිලක්ෂණය ගැනයි ඔය කතා කළේ වෙනත් දෙයක් නෙමෙයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය. එතකොට මාර්ගයේ ලක්ෂණය තමයි මේ ත්‍රිලක්ෂණය දකින්න කියපු බව. ඊට පස්සේ ඵලය මේ මාර්ගයේ ඵලය. මාර්ගයේ ලක්ෂණය මොකද්ද? ඇති බවට හම්බුන දේ මත හිතන සම ඒකත් හැම වෙලාවකදීම. ඇති බවට හම්බුන දේ මත හිතනවා මෙන්න මෙතන සංඛාරය ගස් කරගත්ත දේ අස්සින විදිහට බලනවා. මාර්ගයේ ලක්ෂණය. ඇස්වෙච්ච දේ අස්තන විදිහට බලනවා මාර්ගයේ. හැම වෙලාවකදීම ලක්ෂණය. මේ හරහා මේ ධර්මතා ටික පෙන්වන මේ ඇහැ තියෙනවා කියලා තියෙන බවට ගිහිල්ලා චක්කු සංපස්සජා වේදනා සංඥා චක්කු සංපස්සජා චේතනා වුණ තැනක දැන් මේ ඇති බවට පෙන්වන සිද්ධිය ඇහෙන් තොරයි කියන ටික පෙන්වනවා. ඇහැ මෙතන ඉපිද නිරුද්ධ වෙලා මෙහෙට බලපෑමක් කලේ නැහැ කියලා නැති බවට මෙතන ධර්මතා ටික පෙන්වනවා. ඒ පෙන්නකොට දැන් හැම වෙලාවකදීම මාර්ගයේ ලක්ෂණේ මාර්ගේ පටන් ගන්නත් එක්ක නේද? ඇති බවට හම් වෙන දේ. කෙලෙස් තියෙන කෙනා එපැයි කෙලෙස් දුරු කරගන්න. කෙලෙස් තියෙන භූමියේ ඉඳලා එපැයි වඩන්න. ඒකට දැන් මේ ඇති බවට හම් වෙන කෙනා තමයි මේ මානසිකාර්යය වැඩුවේ ඒ පුරුද්ද පුරුදු කලේ කොතනද? මෙන්න මෙතන. ඒ වැඩුවේ දැනගත්ත දේ යොදාගත්තේ බාහිර කලේ කොතනද මෙතනදී. හැම වෙලාවකදීම සසරද නිවනද කියන එක තීරණය කරන්නේ අන්න උතන. පොඩි චිත්ත සමුත්‍රාණ රූපය තියෙන්නේ මේ පුරසේ. හැම වෙලාවෙම චිත්ත සමුත්‍රාණ රූපය මෙතනින් ඇති වෙන්නේ. මෙතනින් ඇති වෙනවා කියන දේ කියන්නේ මේකට කියන තව නමක් ධම්මායතනය කියලා. ධම්මායතන පරියාපන්නයි කියලා කියන්නේ හැම වෙලාවකදීම මෙතන ඉන්න පුද්ගලයාට දැන තමන් තමන්ට ඇති බවට තමන් තමන්ව ගෙනත් දෙන්නේ මෙතන. එතකොට හැම වෙලාවකදීම ඉන්න පුද්ගලයා මෙහෙමයි කියලා අදාළ රූපය උපදින්නේ මෙතනින්. දැන් අපි හිතමු මම කෙනෙකුට කතා කරනවා. දැන් කෙනා iPad එක ඔතනින්ද? කෙනෙක් ඉන්න බව ගෙනල්ලා දුන්නේ මෙතනින්. ඉන්න කෙනාට මම මෙහෙම කියන්න ඕන කියන බව ගෙනල්ලා දුන්නේ කොතනින්ද? ඒත් මෙතනින්. එතකොට ඉන්න කෙනාට කතා කරන වචී විඤ්ඤාති රූපේ උපදන්නේ මෙතනින්. ඒක නිසා හැම වෙලාවකදී මේ චිත්ත සමස්තන රූපය මෙතනින් හදලා දීපු දෙයක්. මෙතන ලක්ෂණය තමයි ඒ රූපේ උපදින බව හැම වෙලාවකදීම චිත්ත සමුත්ථාන රූප ටික ඔය තුල තියෙනවා. කෝප්ප කියලා කියනකොටම අපිට කෝප්ප ගැන ඕනතරම් කතා කරන්න පුළුවන් බව කෝප්පේ ගන්න හිතෙන්ම හදාගත්ත කය යොමු කරන කරන දේ කරන්න පුළුවන්. ඒ දේ සම්පූර්ණ මෙතන. ඇති වෙන ධර්මතාවට. නිකන් නෙමෙයි ඔක එක හිතේම ඇති වෙනව නෙමෙයි සිතුවිලි පරම්පරා රාශියක් යනකොට කියන්නේ මේ දැනගන්න සිද්ධිය ගැන විතරයි මේ කතා කරන්නේ. දැනගන්න දේ ගන්න යන්න ඕනේ කියලා හිතනකොට ආපහු මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඥාන කියලා මේ විදිහම ගිහිල්ලා මෙතනින් තීරණය කරන එක අල්ලන්න පුළුවන් කියලා. අනිත් ආයතනෙත් එකතු කරලා අල්ලන්න පුළුවන් කෝපේ තියෙනවා. ඊට පස්සේ අල්ලන්න පුළුවන් කෝපේ ගන්න ඕනේ කියලා ආපහු මේ පැත්තෙන් යනවා. ගන්න කියලා අත දානකොට ස්පර්ශ වෙන ස්පර්ශ වෙනකොට ආය මේ පැත්තෙන් කායම් පටිච්ච පුත්තක් වේච උපජ්ජති කාය විඥානක් පැත්තෙන් ආය යනවා. අය ගිහිලා තියෙන කෝපය හොර කියලා හිතනවා. දැන් මේ කෝපය අල්ලන්න පුළුවන් එකද ලේසි එකක් නෙමෙයි අපි කරලා තියෙන්නේ. සෑහෙන ලියෙක් කිවිලි ගොඩාක් පුරවලා තමයි මේ කෝපය අල්ලලා තියෙන්නේ. ලේසියටම බෑ. ඇත්තක වහගෙන අරගෙන බැලුවත් චිත්ත සමුත්ථානම තමයි හැම වෙලාවකම. චිත්ත සමුත්ථානය කියන්නේ රූපේ ඇති බවට ගෙනල්ලා දෙන්නේ. මෙතනින්ම හැම වෙලාවකම මහා භූත රූපේ නෑ කියනෝ නෙමෙයි. මහා භූත රූපේ ලක්ෂණය මොකද්ද? මහා භූත බව. මහා භූත බව කියන එක මම ඉදත් කිව්වේ දා විස්තර කරන්නේ මහා භූත කියන්නේ කියලා. මහා භූත රූපේ ලක්ෂණය ඇහෙන් ඇහැට පේන්නේ පෙන්වන්නේ මහා භූතයේ භූත ස්වභාවය කවදාවත් පේන්නේ නැහැ. භූතයේ ස්වභාවය මොකද්ද? නොපෙනෙන බව. පේනවා නම් එයා භූතයෙක් නෙමෙයි. පේනවා භූතයෙක් නෙමෙයි. අපිට පේනවා නම් භූතයෙක් කියනවද? නැහැ. භූතයෙක් නම් පේන්නේ නැහැ. නොපෙනී අපි බය කරන විදිහට පෙනී සිටින බව නිසායි භූතය කියන්නේ. අපි බය කරන විදිහට පෙනී සිටින බවයි භූතය කියන්නේ. ඒක නිසා තමයි ගැළපෙන වචන කියලා තියෙන්නේ මහා භූතය කියලා. පොඩ්ඩක්වත් නොගැළපෙන බව නෑ භූතයේ ස්වභාවය නොපෙනෙන බව නොපෙනෙන ලක්ෂණය තමයි මහා භූතයන්ගේ ස්වභාවය. බය කරන විදිහට පෙනී හිටිනවා. හැබැයි කියන්නේ ඇහැ බය වෙන විදිහට පෙනී හිටිනවා. ඇහැ බින්දෙන විදිහට පෙනී සිටිනවා. එතකොට ඒ වෙලාවේ භූතයන්ගේ ස්වභාවය තමයි මොකද වර්ණ සටහන විදිහට පෙනී සිටින බව. ඒක නෑ කියන්න හදනවා නෙමෙයි. ඒ අරබයා ගෙවල් දොරවල් යාන වාහන කියන බව හදලා තියෙන්නේ මෙතන. මෙතනින් නිපැත්තුවේ. ඒකයි ඔයගොල්ලන්ට හීනෙනුත් කිසිම වෙනසක් නැතුව ඒ දේවල් වෙඳින්න පුළුවන්කම තියෙන්නේ. හීනෙන් පේනකොට ඔයගොල්ලන්ට වෙනසක් පේනවද? ඇහෙන්නේ මේ රූපේ බලන්න හිතෙනවා කියලා තේරෙනවද? කොටින්ම හිතෙන් හදාගත්ත හීනේ කියලා තේරෙනවද? තේරෙන එකම දේ මොකද්ද? තියනවා කියන දේ තමයි තේරෙන්නේ. එළියේ පේනවා කියලා තමයි තේරෙන්නේ. ඉතින් ගහන්න බැන්නුවොත් දුවනවා. නතර වෙන්නේ. ඒ Tamanට තේරෙන්නේ Tamanගේ හිත කියලා. අද දුවන්නේ අද දුවන්නේ හීනේ ඇත්ත වෙලා දැනුත් තියෙන්නේ හීනයක්ම තමයි. ඒ හීනයක් නෙමෙයි දැන් තියෙන්නේ මේ නිරුද්ධ වෙච්ච දේ හීනේ තියෙන්නේ මොකද්ද හීනයි කියන්නේ පහත්. ඒ පහත් නැති දේ ඇති හැටියට පෙන්වන එක. හීනේ ලක්ෂණය. දැන් මේ තියෙන හීනේ කියලා කියන්නේ නිරුද්ධ වෙච්ච දේ නැති දේ නෙමෙයිද ඇති හැටියට පෙන්වන්නේ. නැති දේ ඇති හැටියට පෙන්වන්නේ. නැති දේ ඇති හැටියට පෙන්වන නිසා තමයි දුවන්නේ. නැති දේ ඇති හැටියට පෙන්වන නිසා තමයි දුවන්නේ. ඔව් කිව්වම වර්ධව ගන්න එපා. අර එනකොට සචී මාත්‍ය මතක් කළා වගේ මේ අලිය අලියෙක් ගහන්න පන්නනකොට නැතිදී ඇටි ඇටිට පෙන්නනවා කියලා එතෙන්ට ගියත් හරිද කියලා. ඒ කියන්නේ වෙන කෙනෙක් අහපු කතාවක් ඒක මේ විස්තර කරලා එතන තියෙන මේ අඩපාඩු සහිතව. එතකොට දැන් මේ කතාවේදී හැම වෙලාවකදීම සිද්ධ වෙන ඇත්ත මොකක්ද දැන් අලියෙක් ගහන්න පන්නනකොට එතෙන්ද කියොත් හරියද දැන් ඇත්තටම නැති දේ ඇති ඇති හැටියට ගත්ත අලියා ඔහේ නැහැ කියලා හිතාගෙන අලියා මෙහි කියලා හිතාගෙන අලියා ළඟට යනවා කියන එක හරිද ඒක නිසා ඔය පැත්තෙන් කතා කරන්න එපා ඔහොම අනිත්‍යයක් නැහැ කියලා කියනවා කෙනෙක් කියලා කියනවා එතකොට ඇත්තටම සිද්ධ වෙන සිද්ධිය මොකද්ද අලියට අපිට ගහන්න පුළුවන් වුණාට අපිට අලියට ගහන්න පුළුවන් වෙලා නැහැ මේක දැනගත්ත කෙනාට අලියට පුළුවන්කම ලැබිලා තියෙන අපිට ගහන්න. ඒ අලියගේ අවිද්‍යාව නිසා ගහන්න කෙනෙකුත් ඉඳලා ගහන්න යාට ඉඳලා යාට. නමුත් මේක අවබෝධ කරගත්ත කෙනාට ගුටි ගන්න අලියෙකුත් ගුටි ගන්න තමනුත් ඉඳලා නැහැ. එයා ඒ සිද්ධිය අතහැරනොත් අපිට මේ කිස්සරහට හම්බෙන කාරණාව මේ දුරු කරනකොට ආශ්‍රෝ ධර්මතා ඒ පැත්ත දේවල් දුරු කරන්නේ කොහොමද කියන එක. එයා දෙපැත්තකින් දුරු කරනවා අලියව. එක පැත්තකින් තමයි එයා ධාතු පැත්තෙන් අලිය දැකලා ඒක ඇත්ත කරගන්න එතනින් දැන දැකම එයා අලිය කියන බව තුල නොරවටීම එතනින් අයින් වෙලත් යනවා. ඒකයි දක්ෂ බව කියන්නේ. ඒ වගේම එයා අයින් වෙන්න අලියෙක් තියන්නේ නැහැ අලිය ළඟින්. මම අලිය ළඟිනුයි අද අයින් වෙලා ආවේ මම මෙහෙම මෙහෙම අලියෙක් පාරේ හිටියා මම එනකොට කියලා හිතන්නේ එයාට අලියෙක් අලිය ගහනකොට අලියගෙන් ගුටි ගන්න පුළුවන් කියන්නේ. අපිට ස්පර්ශයට අලියෙක් ඉන්නවද? ස්පර්ශයට අලිය හිටියේ නෑ. ස්පර්ශයට අලි නෑ. ඒකයි අලියගෙන් ගුටි ගන්න බෑ කියන්නේ. ස්පර්ශයට අලි නෑ. පොල්ලකින් ගහනකොට ගහන වේදනාව දැනෙනකොට වේදනාවට පොළු තියනවද? වේදනාවට පොළු නෑ. පොල්ලෙන් ගහන වේදනාව විඳින්න පුළුවන් පොල්ලෙන් ගහන වේදනාව ගෙනල්ලා දෙන්නේ කොහෙන්ද? ඒක ගෙනල්ලා දෙන්නේ හිතෙන්. පොල්ල ගෙනල්ලා දෙන්නේ පොල්ල පොල්ලයි පොල්ලෙන් ගහන ගුටි කන්න ඇඟයි ගෙනල්ලා දෙන්නේ කොහෙන්ද? හිතෙන්. විඳින්නේ මොකද්ද? ස්පර්ශ ප්‍රත්‍යයෙන්. හටගත්ත වේදනාව. ඒකේ තියෙන දෙයට ගුටි කන්න ඇඟක්වත් ගහන්න කෙනෙක්වත් ඉඳලා නැහැ එතන නුවණ පිටපු වෙනාට. අලිය බුද්ධල පහලෙම තින්දල තියෙන. ඉතින් කියන දේ හරි. ඒ කියන්නේ කියන සිද්ධිය වැරදි නෑ. ඉතින් ගුටි කන්න මේ මේ අලියලලට යන්න අවශ්‍ය නැහැ. ඉතින් ඇත්තටම ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාව දැක්කනම් එහෙම එයාට කාරණාව පිළිසින් දකින්න පුළුවන්කම තියෙනවා. මොකද්ද වෙන්නේ කියන එක. එතකොට මේ ඒ මට්ටමට යනවා කියන දේ ගැන නෙමෙයි කතා කරන්නේ. එතකොට හැම වෙලාවකදීම ධාතුව පැත්ත ගැන පිළිසිඳ දකිනවා. ධාතුව පැත්ත ගැන පිළිසිඳ දකිනකොට මේ ධාතුව නැහැ කියන්නේ යන්නේත් නැහැ, තියෙනවා කියන්නේ යන්නේත් නැහැ. ඔයගොල්ලන්ට ධාතුව ගැන නුවණ ආවේ කොහෙන්ද? ධාතුව ගැන නුවණක් ආවේ කොහෙන්ද? සතර මහා ධාතුව පෙනෙන රූපේ සතර මහා ධාතුයි කියලා දකින්න යන නුවණ ගෙනල්ලා දෙන්නේ මෙතන. හැම වෙලාවකදීම රූපය අරබය යම්තා කීම් කිරින් තියෙනවා නම් ඒ ඔක්කොම හීනයක් වගේ. සුඛිනෝපමා කාම කාමයේ හරියට හීනයක් වගේ කියන්නේ ඒකයි. හීනයක් වගේ නෙමෙයි හීනයක්ම තමයි. ඒ මෙතන තියෙන දේ හැම වෙලාවකදීම ඇති හැටියට හිතාගෙන නෙමෙයි හැමදේම විඳින්නේ. ඇති හැටියට හිතාගෙන විඳින දේ තියෙන්නේ. එතකොට මේ ඉතුරු නැතුවම නිරුද්ධ වන රූපය අද අපිට හිතෙන තලමරමර විඳින්න පුළුවන් රූපේ නැති තැනක. මේකත් හීනය. අරකට හීනෙත් හීනයි මේ මෙතන හීනෙම තමයි වෙනසක් නැහැ. හීනේ මෙතනයි වෙනසක් නැහැ. නමුත් අපි කියනවා මේක ඇහැරලා ඉන්නවා කියලා. තාම ඇහැරලා නැහැ. තාම නිදි. තාම පේන්නේ හීනේ. අවිද්‍යාව නැමැති නිින්ද තුල පේන හීනිය තමයි මේ රූප ඇති බවට හම්බෙන කම සද්ද ඇති බවට හම්බෙන කම උපචේත යන බව හීනේ නැතිදී ඇති හැටියට ගත්ත බව. ඉතින් අපිට ලෝකය අනුව කීම් කිරීම පේනවා ගහන්න පැන්නුවොත් දුවනවා නැත්තම් බලනවා ගහනවා ඒ දේවල් කරන්න පුළුවන්. හැබැයි හීන හීනයක් හැටියට දැනගත්තොත් කෙනෙක් හීන හීනයක් හැටියට දැනගත්තොත් හරි ලේසි. බය වෙන්න දෙයක් නෑ. ඊන කීමයක් විදිහට දැනගත්තොත් බය වෙන්න දෙයක් නෑ. අත්දැකීමෙන් කියන්නේ. හීනයක් පේනකොට මට සමහර වෙලාවට බය හිතෙන හීන පේනකොට ගොඩක් වෙලාවට හිතෙනවා මේක හීනයක් කියලා. හීනෙන්ම හිතෙනවා මේක හීනයක් කියලා. සමහර වෙලාවට කෙනෙක් පන්නනකොට මේක හීනයක් නේ. මම හිතන දේනේ මට පේන්නේ. එහෙනම් දැන් මම දෙයක් හිතුවොත් ඒක මට පේන්නේ නැහැ. දැන් මම හිතනවා ගහන කෙනාට මම පන්නන්න ඕනේ. ගහන කෙනාට මම පන්නනවා. හරිද? කවදාවත් හිනේ බය වෙන්න දෙයක් නැහැ. ගහන කෙනාට පන්නන්න පුළුවන්. අලියෙන් ගහනවත් අලිය පන්නන්න පුළුවන් හිනේ හිනයක් කියලා දැක්කොත්. ඒ වගේ හැම වෙලාවකදීම කෙනෙකුට මේ තියෙන්නේ හිනයක් බව දැක්කොත් එයාට රූපේ පැත්තෙන් බය වෙන්න දෙයක් නැහැ. රූපේ පැත්තෙන් තිගැස්මක් ඇති කරගන්න දෙයක් නැහැ. රූපේ පැත්තෙන් ඇලෙන්න දේවල් හම්බෙන්නේ නෑ. රූප පැත්තෙන් ගැටෙන දේවල් හම්බෙන්නේ නෑ. ඇයි හීන හීනයක් විදිහට දැක්කොත් හීන වෙනස් කරගන්න පුළුවන්කම Tamanට තියෙනවා. මනසෙන්ම ඇති කරගන්න ලෝකයේ ගැන වැරදි කියන දැක්ම එතෙන්ටම දෙන්න පුළුවන් උනොත් කෙනෙකුට. හීන හීනයක් බවට පෙන්වුවොත් එයාට ලෝකේ කියන එක සම්පූර්ණම අවබෝධ වෙනව තමන් තුළ හදාගත්ත බවකයි විඳින්නේ කියලා. කැමැති පුද්ගලයෝ අකමැති පුද්ගලයෝ ගැටෙන්න පුළුවන් ඇලෙන්න පුළුවන් වස්තු ප්‍රිය රූප අප්‍රිය රූප කැමැති යමනාප පුද්ගලයෝ මේ හැම දෙයක්ම හදලා දීලා තියෙන්නේ කොහෙන්ද? තමන්ගේ මනස තුලයි කියලා දකින්න කෙනාට මේ පුද්ගල භාවයෙන් හම්බෙන්නේ තමන්ට තමන්මයි තමන්ගේ මනසමයි කියලා දකිනකොට ඒ කෙනා කවදාවත් එළිය පැත්තට ඇඟිල්ල දික් කරලා ඒ දේ විඳින්න යන්නේ නැහැ. එතකොට අර හීන දිහා බලාගෙන ඉන්නා වගේ ලෝකෙ දිහාම බලාගෙන ඉන්න පුළුවන්. පුද්ගල භාවය ඇත්ත කරගෙන දුක් විඳින, කටයුතු කරන, ගහමරා ගන්න, බැන ගන්න, තණ්හාවෙන් කටයුතු කරන ලෝකෙ දිහා Tamanටම බලාගෙන ඉන්න පුළුවන්. ඇත්තටම විහිළුවක් කියලා තේරෙනවා. ඇත්තටම පහත් කියලා තේරෙනවා. ඇත්තටම වැඩක් නැහැ කියලා තේරෙනවා. ඉතින් හරි ෂෝක් පුළුවන් නම් හීනයක් පේන වෙලාවට හිතලා බලන්න හීන හීනයක් විදිහට දැකලා වෙනස් කරලා දකින්න. හරි ෂෝ. කවදාවත් හීනෙන් බය වෙන්නේ ඇයි බය වෙන්න හේතු නැහැ. හේතුව නැත්තේ මොකද්ද? හීන හීනයක් කියලා දැක්කොටින් හීනේ ඇත්ත කරගත්තේ නැහැ. ඒකින්ද අද අවිද්‍යාවෙන් පෙන්වන මේ හීනේ ඇත්ත කරගන්න එපා. අවිද්‍යාවෙන් පෙන්වන මේ හීනේ ඇත්ත වෙච්ච එක තමයි අද මේ තියෙන ගනුදෙනුවට හේතුව. අද ලෝකෙ තුල මේ කරන කටයුතු ඔක්කොටම හේතුව අවිද්‍යාවෙන් පෙන්නපු හීනේ ඇත්ත කරගත්ත බව. ඒක නිසයි ලෝකෙ තුල යෑමීම් පේන්නේ. ඒක නිසයි ලෝකෙ තුල ගැනීම් තැබීම් පේන්නේ. හැම වෙලාවකදීම කටයුතු කරන්නේ තියෙන දෙයක් එක්ක අපි. ඇති බවට හම්බෙන දේ. ඇති බවට හම්බුනේ මොකද්ද? Tamanට Tamanගෙම මානසික ලක්ෂණය ඇති බවට ගෙනල්ලා දුන්න එක. Tamanව දැක්කේ නෑ Taman. ඒක නිසා Tamanව Taman නොදැක්ක නිසා Taman ලෝකෙත් එක්ක ගනුදෙනු කරනවා ලෝකෙත් එක්ක කටයුතු කරනවා කියලා හිතාගෙන ලෝකෙත් එක්ක Tamanගේ ලෝකෙත් එක්ක ගනුදෙනු කරනවා. මම ලෝකෙටයි කියන්නේ කියලා හිතාගෙන මම කියනවා ඉන්න අයට බන කියන්න පුළුවන් මට. ඒ කට්ටිය ඔක්කොම හදලා තින්නේ කොහෙන්ද? Tamangeම මනසේ පිරිස ඉන්නවා කියලා හිතාගෙන ඉන්න පිරිසට කතා කරන්න වචී විඤ්ඤාති රූපයක් උපදිනවා. මේක ඇත්ත දැනගත්ත කෙනාට හැම කවදාවත් ඉන්න කෙනෙකුට කතා කරන්න වචී විඤ්ඤාති රූපය උපද්ද ගන්නෑ. එයා ඉන්න කෙනෙකුට කතා කරන්නේ ඒ ඒ කියන්නේ ඈත් වචන කතා කරන්නේ නැහැ කියලා නෙමෙයි ඉන්න කෙනෙකුට කතා කරන්නේ. අපිට පේනවා බුදුරජාණන් වහන්සේ ඉන්න අයට ධර්ම දේශනා කරනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කවදාවත් ඉන්න අයට බණ කියලා නැහැ. ඇයි ඉන්න අයට බණ කියලා නැත්තේ? බුදුරජාණන් වහන්සේගේ පැත්තෙන් ඉන්න කෙනෙක් හම්බෙලා නැහැ. අලියගේ පැත්තෙන් බලනකොට අලියට අපිට ගහන්න පුළුවන් වුණාට අපේ පැත්තෙන් බලනකොට කවදාවත් අලියට අපිට ගහන්න පුළුවන් වෙන්නේ නැහැ. කවදාවත් අලියට අපිට ගහන්න පුළුවන් වෙන්නේ නැහැ. අලිය හම්බෙන්නේම අවිද්‍යාව සහගත මනසකට නිසා. කවදාවත් බුදුරජාණන් වහන්සේ ඉන්න අයට බණ කිව්වේ නැහැ. හැමදාම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා කියන්නේ අරහන් කියලා කියන්නේ අරහත් කියලා කියන්නේ තමන් තමන් තුළ උපදවගත්ත නුවණ ඥාන දර්ශනයක් තිබුණ නිසා තමන් තමන්වම දකින බව තිබුණ නිසා එතනින් එහාට ඉක්මීමක් නැහැ. තමන් තමන් තුළම දකින බව තුළම හිතන ලෝකෙට පේනවා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඉන්න අයට බණ කියනවා. නමුත් ඇත්තටම බුදුරජාණන් වහන්සේට ඒ ඒ තන නුවණයි. ඒ ඒ තන එළඹ සිටි නුවණක් තුලයි වැඩ සිටියේ. ඒ මට්ටමට යන්න තමයි අපිට ප්‍රතිපදාව පෙන්වන්නේ. එතකොට ඵලය කියන එකේ ලක්ෂණය මෙතන කෙලින්ම විඥානයේ පැත්තේ ඉඳන් ඉර ගහලා තියෙන ස්පර්ශයේ නොයෙක් මට්ටමකට. මාර්ගයේ රූපයේ ඇති තැනක ඉඳලා බැලුවට ඵලයේ රූපයේ ඇති තැනක ඇත්තේ නැහැ. එයාට කවදාවත් රූපය ඇති බවට හම්බෙන්නේ එයාට රූප නිරෝධයෙන්මයි හම්බෙන්නේ. රූප නිරෝධයෙන්මයි කියලා කියන්නේ හැමදාම එයාට කිසිම කලක ඇති රූප විදර්ශනා කරන්න හම්බෙන්නේ නැහැ. රූප නිරෝධයේම එළඹ සිටිනවා කිසිම රූපයක් ඇති බවට හම්බෙන්නේ නැහැ. ඒකයි සාමණේරගේ දේශනාව දර ඉන්කමින් තියෙන අවුට්ගෝයින් නැහැ කියලා. හැම වෙලාවකදීම මෙහෙන් අරමුණ එනකොට ඇති බවට එළියට දෙන්නේ නැහැ. එළියට දෙන්නේ නැති කම නිසා හැම වෙලාවකදීම ආපහු රූපේ තියනවා කියලා දැනුමක් නැහැ. Taman දකින්නේ Tamanගේම මනස වුණොත් ආය රූපේ තියනවා වෙලාද නෑ. රූපේ අනිත්‍ය සාක්ෂාත් කරවලා Tamanට දකින්න බව ගැන නුවණක් ගෙනල්ලා තියලා. ඒකයි ඵලයේ ලක්ෂණය. ඵලයටපත් වුණ කෙනෙකුට කිසිම කලක දෙයක් ඇති බවට ගෙනල්ලා දෙන ඒ වැරදි දැකීම වැරදි දර්ශනය ඇත්තේ නැහැ. ඒ අවිද්‍යාවෙන් යා මිදිලා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ අන්න එතන ඒ මට්ටමට යන්නේ. ඒ මට්ටමට කිව්වොත් අකුප්පා චේතෝ විමුක්ති කියලා. අකෝප්පේ චේතෝ විමුක්තිය කියලා. ඇයි අකෝප්පයයි කිව්වේ? ඒක කවදාවත් කෝප්පේ වෙන්නේ නැහැ. වැරදිලාවත් හිතෙන්නේ එළියේ රූපේ තියෙනවයි කියලා. එළියේ ශබ්ද තියෙනවයි කියලා. ඔකේ හොඳම උදාහරණය අර කන්නාඩිය උදාහරණය. අපිට වැරදිලාවත් හිතෙන්නේ නැහැ කන්නාඩිය ඇතුලේ කෙනෙක් ඉන්නවා කියලා. වැරදිලාවත් හිතෙන්නේ අපි බලෙන් හිත හිත ඉන්න යනවද නෑ නෑ ඔය ඉන්නේ කන්නාඩිය ඇතුලේ රූපෙ නෙමෙයි මේ පැත්ත කෙනයි කියලා හිතන්න යනවද නෑ නෑ කියලා හිතන්න යනවද නෑ ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියලා හිතන්න යනවද නෑ මොකද්ද තියෙන්නේ අපිට එළඹ සිටි නුවණක් තියෙනවා ඉස්සරහට යනකොටම ගියපු නිසා පේනවා අයින් වෙනකොට අයින් වෙන නිසා අයින් වෙනවා එළඹ සිටි නුවණක් තියෙනවා ඒ වගේම එළඹ සිටි නුවණක් තියෙනවා ඇහැ ඉදිරියට එනකොට අනාත්ම වර්ණ සටහන හටගත්ත වර්ණ සටහන ඇති තැනක මානසික ගෙනල්ලා දෙන ටික දැනගත්තා. මේ සිද්ධියට නුවණයි. ඒ ටික ඉතුරු නැතුව ඇහැ නිරුද්ධ වුණා. නිරුද්ධ වුණ තැනකයි මේ දැනගත්තු දේ හටගත්තේ කියලා ඒ දෙයටත් නුවණයි. හටගත්තු දේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන බවටත් නුවණයි. 아무තෙන් ඒ ගැන හිතන්න වැය වෙන්නේ නැහැ. ඒක තමයි ඵලයේ ලක්ෂණය. යම් කාමරයකට යනකොට කාමරේම එළියයි. එළිය ඇති කාමරේටමයි පිවිසෙන්නේ. ටෝච් එක ගහලා බලන්න දෙයක්වත් නැහැ. එළිය ඇති කරන්න දෙයක්වත් නැහැ. එයා එළිය ඇති කාමරේටමයි පිවිසෙන්නේ. එළිය ඇති කාමරේට පිවිසෙනකොට තියෙන ලක්ෂණය මොකද්ද? ඇතුලේ ඇති දේ පෙනෙයි වෙනමයි එයා ඇතුල් වෙන්නේ. ඒ වගේ අපිට රූපේ එනකොට එන්නේ එළිය ඇති කාමරයකට. අවිද්‍යාව දුරු වෙලා අවිද්‍යාව දුරු වුණේකේ ලක්ෂණය මොකද්ද? හැම වෙලාවකදීම භවේ නැති තැනකයි ජීවත් වෙලා තියෙන්නේ. ඇති බවට හම් වෙන ගතිය නැහැ. ඇති බවට තියෙන දේ එළිය පැත්තට ඇඟිල්ල දික් කළා එයා පෙන්වන්න යන්නේ නැහැ. ඒක නිසා එයාට මේ මට්ටමේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සාක්ෂාත් කරලා තියෙනවා. ඵලයේ ලක්ෂණය පෙරපසු නොවි ඇත්ත පෙන්වන බව. පෙරපසු නොවි ඇත්ත පෙන්වන බව කියන්නේ කාමරයට යන්න කලින් ලයිට් එක දාලා තියෙන බවට දැනුමක් එන්න විදිහක් නෑ අපිට. කාමරයට යන්න කලින් ලයිට් එක දාලායි තියෙන්නේ කියලා දැනුමක් එන්න විදිහක් නැහැ. ගියාට පස්සේ ටෝච් එක ගහලා ස්විච් එක හොයලා දාන්න ඕන කම නැහැ. ඵලයේ ලක්ෂණේ යනකොටම එළිය පේනවා. එතන ඉන්නකොටම එළිය පෙනෙන බව. පෙරපසු නැතුව ඒ හිතේම ඇත්ත පෙන්වන ගතිය. Tamanට Taman ගැන හට ගන්න ඕන. අද අපිට තියෙන්නේ හැම වෙලාවකදීම අනිත් දෙයට ටෝච් එක ගහගෙන ඉන්නේ. වෙන දෙයට නෙමෙයි. ඉපිද නිරුද්ධ වෙන පැත්තට තමයි දකින්නේ. නිරුද්ධ වුණ දේ තමයි ඇති හැටියට අරගෙන යන්නේ. වේදනා සංඥා දෙක ඇහැ දැනගන්නවා රූපේ දැනගන්නවා කොතනද ඇහැ රූප දෙක නිරුද්ධ වුණ තැනක දැනගන්නවා. ඇහැ රූප දෙක නිරුද්ධ වුණ තැනක ඒ ගැන දැනුමක් ඇති වෙනවා. වේදනා සංඥා දෙක නිරුද්ධ වුණ තැනක වේදනා සංඥා දෙක දැනගන්නවා. හැම වෙලාවකදීම අපේ මට්ටම තමයි නිරුද්ධ වුණ තැන පෙන්න පෙන්න යන ගතිය. නැති වුණ තැන පෙන්න පෙන්න යනවා. අපි යන්නේ පස්සෙන් පස්සට. හිතපු තැන අලි පෙන්න පෙන්න යනවා. නිවනේ ලක්ෂණය පස්සෙන් පස්සට යන්නේ ඉන්න තැනම පෙන්නනවා. ඉන්න තැනම පය ගහලා ඉන්න තැනම පෙන්නනවා. දකින්න වෙන්නේ නුවණින්. ඉන්න තැන දකින්න බෑ ඇස් දෙකෙන්. පුළුවන් දින්න තැන ඇස් දෙකෙන් දකින්න හිටගෙන ඉන්න තැන ඇස් දෙකෙන් දකින්න උනොත් කොහොමද දකින්න වෙන්නේ? නුවණින් විතරයි. අයින් වුණොත් හිටගෙන හිටපු තැන මිසක ඉන්න තැන නෙමෙයි. ඒ අතීත හිටගෙන හිටපු තැන ඒක ඉන්න තැන නෙමෙයි. ඒක නිසා අයින් වෙලා හිටගෙන ඉන්න තැන දකින්න බෑ. කොහොම බලන්න හිටගෙන ඉන්න තැන කිව්වොත් හිටගෙන ඉන්න තැන අයින් වෙලා නම් පෙන්වන්න බෑ. ඒක අයින් වෙලා පෙන්වන්න බෑ. එතකොට ඒක හිටගෙන හිටපු තැන. ඒක අනිත්‍ය වෙච්ච තැන. ඒ වගේම හිතගෙන හිටපු තැන පෙන්වන විදිහට තමයි අපිට අද රූප ඇහැ රූප චක්කු විඥාන ගැන කතා කරන්නේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටික ඔක්කොම ගැන කතා කරන්නේ හිතගෙන හිටපු තැන ගැන කතා කරන විදිහට. හිතගෙන ඉන්න තැන දකින්න වෙන්නේ මොකකින්ද? නුවණින්. හිතගෙන ඉන්න තැන පය ගහලා ඉන්න තැන දකින්න වෙන්නේ නුවණින්. ඒ නුවණ තමයි හැම වෙලාවකදීම විදර්ශනා නුවණ ජීවිතයේ වෙන තැන නුවණින් දකින්න වෙන්නේ. ඇහැ කියන එක අත්භව පරියාපන්නයි කියනකොට මේ අත්භව පරියාපන්න වුණ ඇහැ දකින්න වෙන්නේ කොහෙන්ද? නුවණින් ඒ ඒ තැන එළඹ සිටි නුවණක් තියාගන්න වෙනවා. එතනම හැම වෙලාවකදීම හැම හිතකම එළඹ සිටි නුවණක් තියෙනවා. තමන් තමන් ගන්න නුවණයි. තමන් තමන් ගැන සිහියයි. අද තමන් තමන් ගැන සිහිය නැතිකමයි වැඩේ තියෙන්නේ. තමන් තමන් ගැන සිහිය නැතිකමයි වැඩේ තියෙන්නේ. ඒක නිසායි අපිට හැමදේම ඇති බවට හම්බෙලා තියෙන්නේ. නැතිනම් අපි චිත්ත වේදිනියාය පැත්තෙන් බෙදලා ගන්නකොට භවාංග කියන තැනින් අරගෙන පෙන්වන්නේ ඒකයි. භවාංග කියන තැන හැම වෙලාවකදීම භවයේ අංගයක් බවට පත් වන තැන භවයේ අංගය මොකද? ඇති දේ තියෙන දේ විඳින්නයි ඇහැපත් ගන්න. හැම වෙලාවකදීම ඇහැ උපද්දන්නේ තියෙන දේ විඳින්න. ඇති දේ විඳින්න. ඒකයි අපිට භවාංග කියලා මට්ටමෙන්ම පනවන්නේ. ඇති ඇතිදී මතයි භවය හදලා දෙන්නේ. ඇතිදී විඳින්නයි ඇහැ උපද්දන්නේ. හැම වෙලාවකදීම ඇහැ උපද්දන දේ තුල තියෙනවා මොකද අවිද්‍යාපච්චය සංඛාර අවිද්‍යාව මොකද ඇහැ ඇති බවට රූපය ඇති බවට ගෙනල්ලා දීපිට ඇතිදී විඳින්න යන්නේ. එතකොට අන්න ওই ලක්ෂණය හැම වෙලාවකදීම අපේ ජීවිතය තුළ මේ කෙලෙස් ආශ්‍රව ටික යෙදුන මට්ටම. එතකොට මේ කෙලෙස් ආශ්‍රව ටික යෙදුන මට්ටම තමයි අපිට ඇති බවට හම්බෙන භූමියේ භව සංඥාව දැසගත් තැන කියලා හොඳට දකින්න. එතකොට මේ සිද්ධිය සම්බන්ධව සම්පූර්ණම ආවරණයි තේරුණාද දැන් කියපු කාරණා ටික. එතකොට ඔක කොහොමද සූත්‍රයට සම්බන්ධ වෙන්නේ? සූත්‍රයට සම්බන්ධ වෙන්නේ අපි කතා කරගෙන ආවේ දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රවය ගැන. දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව ටික අපි මුලින්ම මතක් කළා මොකද්ද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලකට පරාමාසය. සක්කාය දිට්ඨිය කියලා කියනකොට සක්කාය තියෙනවා, සක්කාය දිට්ඨිය තියෙනවා. කාරණා දෙකක්. සක්කායයි, සක්කාය දිට්ඨියයි. සක්කාය කිව් සක්කාය දිට්ඨිය කිව්වේ මොකද්ද? සත්පුද්ගල ආත්ම ස්වභාවය. සත්පුද්ගල ආත්ම ස්වභාවය කිව්වේ සක්කාය ස්වභාවය තමයි මෙන්න මෙතන හැම වෙලාවකදීම සක්කායේ ඇති බවට ගෙනල්ලා දෙන දේ. මෙතනින් ගෙනල්ලා දෙන මනෝවිඤ්ඤාණය තුල එළියේ ඉන්නවා කියලා. ඇහැට පේන දේ එළියේ තියෙන දේ හැටියට ගෙනල්ලා දෙන එකට කිව්වා සක්කාය කියලා. පුද්ගලයා මෙහෙන් එනකොට එනකොට පුද්ගලයා එකට නිරුද්ධ බව පෙන්වන්නේ නැහැ. පෙන්වන්නේ නැති කම නිසා එළියේ ඉන්නවා ඉන්න බවට ගෙනල්ලා දෙනවා. දැන් ඉන්න බවට ගෙනල්ලා දෙන එක වෙනම දෙයක්. ඒක සත්‍යය. සත්‍යයේ දිට්ඨියේ ස්වභාවය හැම වෙලාවකදීම මේ ඉන්නේ පුද්ගලයා. එළියේ ඉන්නවා පුද්ගලයා කියන බව අතනින් දැනගන්නවා. මෙතන ආත්ම භාවයක්ම දකිනවා. මේ රූපේම නැතිනම් මේ ඉන්නේ කෙනෙක්මයි. මේ ඉන්නේ පුද්ගලයෙක්මයි. එයාට සක්කාය දිට්ඨිය දැස ගන්නවා. මනසේ ලක්ෂණය නොදක මනස ලක්ෂණය එළිය කියලා හිතන බව සක්කාය එළියේ ඇති දේ මත සත්වයේ පුද්ගලයා ජීවත් වෙන බව හිතන කම සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය ඇති කෙනයි හැම වෙලාවකදීම මෙතන අරගෙන විචිකිච්ඡාවක් ඇති කරගන්න විචිකිච්ඡාව තුළ හේතුව තියෙනවා අකුසල කර්මපතේ ඇති කරගන්න. විචිකිච්ඡාවක් ඇති කරගන්නේ සසර තිබුණද නැද්ද හිටියද නැද්ද කිය කිය විචිකිච්ඡාවක් ඇති කරගන්න යන්නේ ක්‍රියාකලාපයේ තුල විචරිතේ හැසිරෙන්න යන්නේ කර්මපත සකස් කරගන්න යන්නේ ඉන්න සත්‍ය පුද්ගලයාට මට ඉන්න කෙනෙක්ව තමයි මරන්න පුළුවන්කම තියෙන්නේ. නොඉන්න කෙනෙක්ව මරන්න පුළුවන්ද? බෑ ඉන්න කෙනෙක්ව මරන්න පුළුවන්. සක්කාය දිට්ඨිය ඇති කෙනාටයි කෙනෙක්ව මරන්න මරලා අකුසලයේ කරගන්න පුළුවන්කම තියෙන්නේ. සක්කාය දිට්ඨිය ක්ෂණේ. එතකොට සීලබ්බත පරාමාසය හැම වෙලාවකදී සීල වෘතයන් ස්පර්ශ කරන බව පුද්ගල භාවය මත පතිත වෙච්ච දෙයක්. සිල්වත් පුද්ගලයෝ ලෝකෙ තුල ඇති කරගන්න යනවා නම් ප්‍රතිපදාව තුල තමන් සිල්වත් වූ අනුන් සිල්වත් වූ අත්ුක්කංශති පරං වම්බේති කියන තැන සක්කාය දිට්ඨිය. ඒකයි අද ගොඩක් වෙලාවට අපිට දකින්න හම් වෙන මාර්ගඵල සක්කාය දිට්ඨිය මත পায় ගහලා කියන මාර්ගඵල. ඒ සක්කාය දිට්ඨිය මත পায় ගහලා කියන මාර්ගඵල කියුවා. සෝවාන් ආරයන් වහන්සේ සෝවාන් බව විඳිනවා. සෝවාන් ආරයන් වහන්සේ මම සෝවාන්. අත්ත්ුක්ඛංසේති පරං මම බේතේ යනව තමයි උසස් කොට දකින්න anu පහත් කොට දකින්නයි මම සෝවාන්. සෝවාන් පුද්ගලයා සෝවාන් පුද්ගලයෙක් හම්බෙනවා. අපිට සෝවාන් පුද්ගලයෙක් වුණාට සෝවාන් පුද්ගලයා කියලා පුද්ගල භාවයේ ඇති අපි නම් කළාට සෝවාන් කෙනාගේ නුවණට සෝවාන් කෙනා සෝවාන් පුද්ගලයෙක් නෙමෙයි. එයාට සෝවාන් නෑ. සකුදාගාම කෙනාටත් අනාගාම කෙනාටත් රහතන් වහන්සේ අද රහත් බව විඳිනවා මම රහත්. අනිත් අය රහත් නෑ අත්ත්ුක්කංසේති පරංගොම්බේ. දැන් අනිත් අය හිතියේ කාටද? පුද්ගල භාවය ඇති කෙනාට. සක්කාය දිට්ඨිය. මේ එළියේ ඉන්න අය රහත් නැහැ කියලා ඔයගොල්ලෝ ඔක්කොම රහත් නැහැ ඔයගොල්ලෝ සෝවාන් කියලා කියන්නේ කොහොමද? එළියේ ඔයගොල්ලෝ ඉන්න බව මත නෙමෙයිද? ඉන්න බව මත ඔතන පුද්ගලයෝ ඉන්නවා ආත්ම භාවය තියෙනවා හැම වෙලාවකදීම ඒ දේ Taman Tamanව නොදන්නා කොට පුද්ගල භාවයේ මෙහි පතිත කරලා මෙහි පතිත කරගත්ත දේ ඇත්ත කරගෙන ඒකයි සක්කාය දිට්ඨිය ලක්ෂණය දැන් සක්කාය දිට්ඨිය මත අපි පනවනවා රහත් පුද්ගලයෝ නැහැ කියලා ඔගොල්ලෝ රහත් නැහැ එතකොට හැම වෙලාවකදීම අද රහතන් වහන්සේලා රහත් බව විඳිනවා රහත් පුද්ගලයෙක් ඉන්නවා නමුත් ඇත්තටම සීලබ්බත පරාමාසී ලක්ෂණය තමයි ඒක. සක්කාය දිට්ඨිය මත ඇති සීලබ්බත පරාමාසය. පුද්ගල භාවය ඇත්ත කරලා තියෙනවා. අපි රකින්න සීලේ ඉඳලා මම සිල්වතෙක් අනුව සිල්වත් නැහැ කියන තැන ඉඳලා මම රහත් අනුව රහත් නැහැ කියන තැන දක්වාම තියෙන සක්කාය දිට්ඨිය මත ඇති කරගත්ත සීලබ්බත පරාමාසය. අපි රහතන් වහන්සේ කියලා රහත් පුද්ගලයෙක් ගැන කතා කරාට හොඳට බලන්න පුද්ගල පඤ්ඤාති ප්‍රකරණය කොහොමද පුද්ගලයෙක් පැනවෙන්නේ කියලා. රහතන් වහන්සේ කියන පුද්ගලයා හදාගන්න මෙතනින් නෙමෙයි කියලා. රහතන් වහන්සේ කියන පුද්ගලයා මෙතනින් උපදින දෙයක්. රහතන් වහන්සේ කියන්නේ නුවණකට ඥාන දර්ශනයකට මේ පිටීම ඇත්ත පෙන්වන බව නිසායි රහතන් වහන්සේ කියන්නේ. එතකොට එයා තමන් ඇත්ත වෙලාද? තමන් ඇත්ත වෙලා නැහැ. එයාට රහත් පුද්ගලයෙක් ඉඳීද රහත් පුද්ගලයෙක් නෑ. කොටිම කියනවා නම් රහතන් වහන්සේට රහත් බව නෑ. රහතන් වහන්සේට රහත් බව ඇත්ත වෙලා නෑ. අපි රහත් බව කිව්වට වරදව ගන්න එපා රහතන් වහන්සේට රහත් බව නෑ කියලා කියනවා. අපි කියන්නේ රහතන් වහන්සේ කියලා පුද්ගලයෙක් හැටියට හදාගෙන මේ කෙනා රහත් කියලා. රහතන් වහන්සේට මේ ඒ ඒතන නිරුද්ධ වෙන ධර්මතාවයේ දකින්න නිසා නෙමෙයි රහත් කියලා කියන්නේ. ඒ ඒ පුද්ගලභාවයේ දකින්න නිසායි රහත් කියලා කියන්නේ. ඒ ඒ පුද්ගල භාවයේ දකින්න බව තුළ පුද්ගලයෙක් ඇත්ත වෙලා තියෙනවද? පුද්ගල භාවයේ දකින්නව පුද්ගලයෙක් ඉඳලානේ. ඒක නිසා රහතන් වහන්සේට රහත් පුද්ගලයෙක් නෑරෝකේ. රහතන් වහන්සේට රහත් වුණ පුද්ගලයෙක් ලෝකයේ ඇත්තේ නෑ කවදාවත්. ඒක නිසා අන්න ඔය කාරණා ටික හොඳට දකින්න සක්කාය දිට්ඨිය ලක්ෂණය හැම වෙලාවකදීම සෝවාන් පුද්ගලයව හදලා සතරදාගායන් පුද්ගලයව හදලා අනාගායන් පුද්ගලයව හදලා රහතන් වහන්සේ හතරක්. සක්කාය දිට්ඨිය ලක්ෂණය. ලෞකික සම්මා දිට්ඨිය සක්කාය දිට්ඨිය මත පතිත වුණ දෙයක් වෙන්න පුළුවන්. රහතන් වහන්සේලාට දන් දෙන්න පුළුවන්. ඉන්න පුද්ගලයා අරමුණු කරගෙන දන් දෙන්න පුළුවන් අපිට. සක්කාය දිට්ඨිය මත පතිත වෙච්ච දේ. සක්කාය ස්වභාවය හැම වෙලාවකදීම එලි මෙහි පේන දේ එළියේ තියනවා කියලා හිතන ගතිය සක්කායයි. ඒක ඒකමයි ජීවිතේ ඒකමයි පුද්ගලයා කියලා පුද්ගල භාව වශයෙන් දැඩිව ගන්න එකට කියනවා සක්කාය දිට්ඨිය හැම වෙලාවකදීම. එතකොට සක්කාය එක සක්කාය දිට්ඨිය එක. දැන් දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රවය මේ දර්ශනය එනකොට මේ සිද්ධිය ගැන දකිනකොට සක්කාය දිට්ඨියට ඉඩ නැති වෙනවා. සක්කාය දිට්ඨිය දර්ශනයෙන් පහකල යුතු සංයෝජනයයි. විචිකිච්ඡාව සංයෝජනයෙන් පහකල යුතු දෙය කතං කටි කෙසේද කෙසේද කියන මේ සැකය දුරු වෙලා අකතං කටි තත්වයට පත් වෙලා කෙසේද කෙසේද යන සැකයක් නැහැ යාට. කොහොමද කොහොමද කියන දේ ඇත්තේ නැහැ. හිටියද නැද්ද කියලා ඒ ධර්මතාව ගැන එයාට නුවණක් නැහැ. අවිද්‍යාවෙන් ගෙනල්ලා දීපු මෝඩකම නුවණක් නෙමෙයි. එතකොට එයා කියන්නේ නැහැ කවදාවත් අදුම තරමේ අර අපි කතා කරපු දික්ටි දික්ටික ගැන එයාට කතා කරන්නේ නැහැ. දිට්ඨි ටික ගැන කතා කරන්නේ කියලා කිව්වේ අඩුම තරමේ ලෞකික මට්ටමින් අද අපි කතා කරන කුසල් අකුසල් රැස් කරගෙන සසරේ යන පුද්ගලයෙක් ඉන්නවා කියන තැනකින් සසර ගැනවත් එයා කතා කරන්න යන්නේ නැහැ. එයා නුවණයි. කතා කරන්නේ කියන්නේ මේ කියන්නේ නැහැ කියන එක නෙමෙයි. එයාට දැක්මක් නැහැ ගැන. එයාගේ දර්ශනය වෙනස් වෙලා. දර්ශනය වෙනස් වුණ තැනක ඕනතරම් කතා කරන්න පුළුවන්කම තියෙන එක බෑ කියනවා නෙමෙයි. දැන් ඕගොල්ලෝගේ දර්ශනේ වැඩිහිටි දර්ශනයක්. වැඩිහිටි දර්ශනය කියාගෙන ඔයගොල්ලෝ පොඩි අය නලවන්නේ නැද්ද? පොඩි අය නලවනවා. පොඩි අය නලවන්න පුළුවන් වැඩිහිටි දර්ශනේ. බෑ පොඩි අය නලවන්න වෙන්නේ පොඩි කෙනාගේ මානසික මට්ටමේ. පොඩි අය නලවන්න වෙන්නේ පොඩි කෙනාගේ මානසික මට්ටම මිස වැඩිහිටි දර්ශනයෙන් නෙමෙයි. වැඩිහිටි දර්ශනය කියාගෙන නෙමෙයි ඔයගොල්ලෝ පොඩි කෙනාගේ මනසටපත් වෙන්නේ. ඒ දර්ශනය කියාගෙන. ඒ දේ ඇත්ත නෙමෙයි කියලා දැකලමයි ඔයගොල්ලෝ මේ දේ කරන්නේ. පොඩි ළමයාත් එක්ක චරිතය ආරෝපණය කරගෙන ඔයගොල්ලෝ ඒ චරිත නිරූපණය කරනකොට ඒක වැරදි කියලා දැන දැකම ඔයගොල්ලෝ ඒ දේ කරනවා. ඒ විදිහම දෙයක් තමයි ලෝකෙ තුල පුද්ගල භාවයේ කතා කරන තැන දැන දැකම ඒ දේ කරනවා. එතකොට ඒ දර්ශනයෙන් පහකල යුතු බලෙන් මිදිලා දර්ශනයෙන් පහකල යුතු බලෙන් මිදිලා ඒක නිසා එයාට දර්ශන පහකල යුතු ආශ්‍රව ටික උපදින්නේ නැහැ. උපදින්නේ නැත්තේ මොනවද? කාමාශ්‍රව, භවශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන ටිකේදී දිඨාශ්‍රවය ඇසුරු කරගෙන පවත්න මේ පුද්ගල භාවයේ අනුව ගියපු කාමාශ්‍රයක් නැහැ. පුද්ගල භාවයේ අනුව ගියපු කාමාශ්‍රවේ නැති වෙලා. පුද්ගල භාවයේ අනුව ගියපු කාමාශ්‍රවේ කිව්වේ කොතනටද? ඉන්න පුද්ගලයා විඳින්න පුළුවන්. ඉන්න පුද්ගලයා විඳින්න පුළුවන්. ඔගොල්ලන්ට කාමනීය දරුණේ එළියේ ඉන්නවා. ඉන්න දරුවා ඒ ජීවත් වෙන පුද්ගලයා ඒ ජීවත් වෙන ආත්ම භාවයේ දරුවා වූ ආත්ම භාවය ඔයගොල්ලන්ට සැපද සතුටක්ද සැප සතුටක් මොකේද ඒ සැප සතුට ඇති කරගත්තේ කාමාශ්‍රවේ මත ඒ කාමාශ්‍රවේ පිහිටියේ මොකද්ද දිත්තාශ්‍රවේ මත කාම දිත්තාශ්‍රවේ කාමාශ්‍රවේ පිහිටියේ දිත්තාශ්‍රවේ මත මොකද්ද දිත්තේ සක්කාය දිත්තේ මෙහි හදාගත්ත දරුවා දැක්කේ නැහැ ඒ දරුවා හිතුවා එළියේ ඉන්න පුද්ගලයයි ඒ රූපයයි දරුවා. ඒ පුද්ගලයා තමයි ඒ රූපේ. දරුවා වූ පුද්ගලයෙක් එළියේ රූපෙන් දැක්ක. කෙලින්ම දිත්තාසවේ බැසගත්තා රූපෙට. දැන් ඒ රූපෙට දිත්තාසවේ බැසගත්තට පස්සේ අපි දරුවට කැමති වෙනවා. කාමාසවේ කාමනීය දරුවා අපිට දකින්න පුළුවන්කම තියෙනවා හැමදාම. දැන් කාමාසවේ පැවතුනේ මොකක් මතද? දිත්තාසවේ මත. ඊට පස්සේ දැන් අනිත් ආශ්‍රව ටික භවආශ්‍රවේ භවය හැම වෙලාවකදීම හදලා දුන්නේ මොකක් මතද දැන් ඉන්න දරුවා විඳින්න මෙහි ඉන්න පුද්ගල භාවයේ ගෝචර කරගන්න පුළුවන් විදිහට භවආශ්‍රවයත් ඇති වුණා දිඨාශ්‍රවේ මත අවිද්‍යාශ්‍රවේ මේ නොදන්නාකම මොකක් නොදන්නාකමද ඉන්න පුද්ගලයා නොදන්නාකම පුද්ගල භාවය පිළිබඳ නොදන්නාකම අවිද්‍යාශ්‍රවයෙන් තමයි මේ හැම දෙයකම භූමිය විශේෂ හදලා දුන්න විශේෂ ක්ෂේත්‍රය දැන් එතකොට මෙන්න මේ ආශ්‍රව ධර්මතා ටිකට විශේෂ උන දිත්තාශ්‍රවයේ මූලික ටික රළු ටික තමයි මේ අයින් කරගන්න හැටි කියලා දුන්නේ. ඒකයි දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව ටික. ඕගොල්ලන්ට මේ මේසේ අයින් කරන්න කියලා කිව්වහම දැන් මේ ඕගොල්ලෝ අයින් කරන්නේ මේ මේසේ උඩ තියෙන ටික. මේසේ උඩ තියෙන ටික. ඔගොල්ලෝ ඉස්සෙල්ලම භාවනාව කියන තැනින් පටන් ගන්නවා නම් ඔගොල්ලෝ මේසෙ අයින් කරන්න කියලා හිතුවම අයින් කරන්න හදන්නේ කොහෙන්ද? මේ ෂීට් එක එකපාර ඇදලා දානවා. එතකොට මොකද වෙන්නේ? මේ ටික වැටෙනවා. කරන්න ඕනේ දේ නෙමෙයි කරලා තියෙන්නේ. දර්ශනයෙන් පහ කරගත යුතු ටික පහ වුණේ නෑ. ඒ ටික වැරදි විදියට ඔයගොල්ලන්ට පිළිහිටා සිටිනවා. මොකක් හරි දෙයක් ඇත්ත කරගෙන ඇත්ත කරගත්ත දේ තුල සක්කාය දිට්ඨිය පිටා හිටිනවා. කොහෙන් හරි භාවනාවක් වඩන්න යනකොට මොකක් හරි දෙයක් ඇත්ත වෙලා අඩුම තරමේ හිත හරි ඇත්ත වෙලා එතන හරි රැඳිලා ඉන්නවම තමයි. ඒක නිසා හැම වෙලාවකදී මේකට කියනවා දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව කොටස. මේකෙදි කියන්නේ නැහැ මේ සමතේ නැතුව මේ භාවනාව නැතුව මේක කරන්න කියලා. හැමදාම මතක් කරන දෙයක් අලු ගොඩකට පොල්ලෙන් ගියාම අලු විසිරෙනවා වගේ හිත විසිරිලා නම් අරමුණු වල මේක කරන්න අමාරුයි. එතකොට කොච්චර කිව්වත් කියන්නේ නෑ මේ අල්ලන්න බෑ නම් මේ අල්ලන්නේ මොකද්ද තියෙන දේ නෙමෙයි. මේ මේසේ අහු වෙනවනේ කියලා තමයි කොච්චර කිව්වත් කියන්නේ. ඇයි අරමුණු වල හිත විසිරිලා ඇත්ත දකින්න ඇත්ත පේන්නේ ඒක නිසා සමතේ පැත්ත කොච්චර එපා කියනෝ නෙමෙයි. ඒක කළ යුතුයි. හැබැයි මෙන්න මේ අර්ථය සඳහා සමතේ නිවන් දකින්න බෑ. නිවන් දකින්න වෙන්නේ මේ විදර්ශනාවට හිත තියලම මේ දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස දර්ශනයෙන් පහ කරලම තමයි නිවන් දකින්න වෙන්නේ. ඒක නිසා තමයි මේකට කිව්ව දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස ගැන. දැන් මේ ලොකු මිදුලට ඇවිල්ලා මේ මිදුල පහු කරලා යනවාද නැද්ද කියලා කල්පනා කරනවා. මේ ටික කතා කරලා මේ විෂයක් ශේෂ්ත්‍රය ඉවර කරනවද නැද්ද කියන එක මත ඒක අපි ප්‍රතිචාරයේ මත බලමු තවදුරටත් මේ ටික තව පරයයන් ඔස්සේ අපි සාකච්ඡා කරනවාද නැද්ද කියන එක දැන් තේරුණාද මේක සූත්‍රයට ගැලපෙන්නේ කොතනද කියන කාරණාව එතකොට දැන් අන්න ඔය ධර්මතා ටික තමයි සබ්බාසව සූත්‍රයේ මේ වික්තාශ්‍රවය ගැන කතා කරන්න තියෙන දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රය දුර වෙන තැන දර්ශනා පහ සබ්බා කියන ආශ්‍රව කොටස ගැන කතා කරන්න තියෙන්නේ. සංයෝජන තුනක් දුර වෙන එකක් ගැන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපිත පරාමාස. තාම සක්කාය තියෙනවා හැබැයි. සක්කාය ආරම්භය කාම රාග පටික මාන උද්දච්ච රූප රාග රූප රාග මාන උද්දච්ච විද්‍යා මේ ටික ඔක්කොම තියෙනවා. තාම මේ ටික නැති වෙලා නැහැ. එතකොට මේ ටිකට උපකාරයි හැබැයි අනිත් ආශ්‍රව ධර්මතා ප්‍රහාණය කරගන්න හැටි ටිකක් මේ දර්ශනයටත් උපකාරයි. ඉදිරියට ඉගෙන සාකච්ඡා කරමු. එතකොට අද දවසේදී ලාවකට පිළිකුල දීලා තියෙනවා. මේ මේ කාරණාව පැහැදිලි නේද එතකොට කොහොමද? මේ කතා කරපු සිද්ධිය ගැන යම් මට්ටමකට හරි පැහැදිලි හැම වෙලාවකදීම ලෝකය හදාගත්තේ Taman තුල කියන එක පැහැදිලි. ඒක මේක තුල පැහැදිලි වුණා නම් ලොකු දෙයක්. ලෝකේ හදාගත්තේ අතීත අන්තය සම්පූර්ණම ගෙනල්ලා දුන්නේ Taman තුලයි කියන එක පැහැදිලි වුණා නම් එහෙට. එතකොට ඊතුරු කාරණා ටික අපිට ඉස්සරහට වඩා ගන්න පුළුවන්. ඒක තමයි මූලිකම අත්‍යවශ්‍යම තැන. හොඳයි එහෙනම් හැම කෙනෙක්ම කල්පනා කරගන්න අද දවසේදීත් මේ විදිහට ධර්ම සාකච්ඡාවන් සිද්ධ කරලා යෝනිසෝ මනසිකාරයන් පවත්ලා බොහොම වටිනා කුසලයක් සිද්ධ කරගත් අවස්ථාව මේ අවස්ථාවේදී අපි මේ පින් අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවෙන් මේ සීල කුසල ධර්මයන් අපි හැම දිනකටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අවසරයි අපේ ධර්මාචාර්ය මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට මහා කඳුරුනන්දරත්න ස්වාමීන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට අපි අනුමෝදන් කරනවා ස්වාමීන් වහන්සේලා දෙනමට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන සැනසීම පිණිසම මේ කුසලයේ හේතු පාරමිතාවක් වේවා කියලා ස්ථාපිත ඒ වගේම මේ ස්ථාන අධිකුලස යන දේවගණ සමූහයක් වෙනම් ඒ සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරනවා දෙවියන්ට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වෙත්වා කියන සාදු කියන්න. ඒ වගේම අටපස් වුණා